දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාදය ආරම්භ කරමු. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ප්‍රේම මහත්මයාගේ ඉල්ලා සිටිමු. පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස භාවනාවේදී සිතවිල්ලක් එන විට එය ඇවිත් ගිහින් ටික වේලාවකට පමණ පසුයි එය දැනෙන්නේ. ඇයි ඒ සිතවිල්ල එන විටම දැනගන්න බැරි සතිය අඩුකම නිසාද? පෙරුවන් සබ්ද. ඉතින් ඇත්තට මේ හිතවිල්ල යන්තම් මූණිච්ච මේ මූණ පෙන්නලා යන වෙලාවේ සද්ද නැහිලාම යන්න පුළුවන්. රූප නොපෙනීම යන්න පුළුවන්. හිත අරමුණේ තියෙන තාක්කල්. ඒ නිසා යම් තාක් සතිය අරමුණේ තියෙනවනම් අපි අරසයි. ඒ වුණත් ඒවා කවදාකවත් ඇවිල්ලා පෙනී ඉඳලා යන්නේ නැති යන ගතිය නැති වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා පෙනී ඉඳලා යනවා. ඒ තරම් මේක දරුණුයි. බොයි දැන්ට අරසලා හිටියට බලපන් එළියට ආපු ගමන් මම ඔබට වැඩක් දෙනවයි කියන මට්ටමේ වගේ. ඉතින් කියනවා මේ වේදනාව පිළිබඳව සංස්කෘත ශ්ලෝකයක් කියනවා ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරදයන්ති කියලා. ව්‍යාග්‍ර දේනවා ගොරෝ ගොරෝ පිටිපස්සටලා ඉන්නවා වෙලාව ආපු ගමන් පැනලා කනවා කියලා මුරුමුරු ගාලා කනවා. ඉතින් ඒක නිසා අපි අරමුණේ ඉන්න තාක්කල් නැත්නම් අරමුණට කොච්චර ඇතුළට නිමග්න වෙනවද ඒ තාක්කල් මේගොල්ලන්ට ඉන්න ගහන්න එන්න විදියක් නැහැ. නැත්නම් හතර වටේට වට කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි අරමුණට හොඳටම ඇතුළටම ගිහිල්ලා නෙවෙයි යම් ප්‍රමාණයට සම්බන්ධ වෙලා ඉන්නකොට ඒගොල්ලෝ ඇවිල්ලා පෙන්නලා යනවා. නිකන් නක්කලයක් දාලා යනවා. බලපන් උඹ එළියට ආපු ගමන් උඹට මෙන්න මේ ටික තමයි දෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරපු කෙනා දන්නවා ඒ සතියේ සරණ අරමුණේ සරණ ඔය මට්ටමින් තියාගන්න එපා. තවත් ඇතුළට යන්න. ඒකට මේගොල්ලෝ නොපිනියව. මේ නොපිනි ගියයි කියලා මේගොල්ලන්ගේ භයානකමේ කිසි අඩුවක් නැහැ. හැම වෙලාවෙම බලන ඉන්නේ ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරජයන්ති ව්‍යාග්‍ර දේනුවක්සේ ගොරොගොරෝ බලায়න කන්න. ඉතින් ඒක නිසා ඒක දෙපැත්තක් ගන්න පුළුවන් එකක් සතිය ආරස්සා නිසා ඒගොල්ලන්ට කෙලින්ම ගෙටවදින්න බෑ. නමුත් ඒගොල්ලන්ගේ තියෙන ජඩකම නිසා ඇවිල්ලා යනවා. ඒ ගියාට පස්සේ අපි දන්නවනේ ඒ කියන්නේ ඒ කියන්නේ අපි වාර්තා කරන්න ඕනෙත් නැහැ ගැන අපිට කලබල වෙන්න ඕනෙත් නැහැ. ඒ මොකද ඒ ඇවිල්ලා කරගන්න ඕනේ හානිය කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒක සතියේ අඩුකමක් තමයි. නමුත් සතිය ආරස්සාවත් ඒත් එක්කම ප්‍රකාශ වෙනවා. ඉතර හැමදේ සිතුවිල්ල චිත්තක්ෂණ ඉතාම කුඩා ප්‍රමාණයක් තියෙන්නේ නේද? ඒකින්ද ඔය අභිධර්මයේ සමහරට එහෙමත් කියනවා ඒ සමහර චිත්ත වීති නම් තුනක් තියෙනවට මතක නැහැ. දීර්ඝ චිත්ත වීති කියන හොඳටම හිතේ මතක හිටින. මධ්‍යම ප්‍රමාණයව තියෙනවා. ඊටාම කිටි චිත්ත වීති වගේක් තියෙනවා. ඒක ඒ වෙලාවේ විතර පුංචි ලකුණක් කරුවට සලකුණක් හිටින්නේ නැහැ. මන්දායිෂ්කද නෑ මන්දායිෂ්ක නෙමෙයි වගේ චිත්ත වීති වගේ සඳහන් කරනවා ඒවා ඉතින් පසු කාලීනව හදව මොඩල්ස් වගේක් ඒත් මෙවුවා ඒ නිසා හානියක් කරන දේවල් නෙවෙයි දෙවෙනි ප්‍රශ්නේ අවසරයි ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ආනාපානයේදී නාසයේ වම් පැත්තේ ආස්වාසයේ ප්‍රස්වාසයේ දැනීම මුළු භාවනා කාලය තුළදීම නොදැනුණු අතර නාසයේ දකුණු පැත්තේ ආශ්වාසය හා ප්‍රශ්වාසය වරින් වර ඉතා සිහින් වායු රැල්ලක්සේ දැනී නොදැනී යයි. ශරීරයේ තනින් තන සුළු වේදනා චලන හා කැරකෙවීම ඇති වුනි. දෙසරයක් පමණ හිස අප්‍රාණිකව කඩා වැටි ගලක්සේ එසවින. සමාධියේ වැඩි වේලාවක සිටිය හැකිය. ඔබ වහන්සේගෙන් පිළිතුරු ලැබීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපි ඉස්සල්ලා සාකච්ඡා කරපු ප්‍රශ්නයත් මේ ළඟින් ඇවිල්ලා ගිය හිතවිල්ලක් ගැන. මේකේ තියෙනවා වම් පස්සේ මට දැනුනේ නැහැ කියලා. අන්නේ වාක්‍ය කියමනෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්න බෑ. විපස්සනා භාවනාවට නැති දෙයක් හරි බැරි දෙයක් හරි මොකක්වත් කියන්න ඕනේ. ලියවනවයි කියලා කියන්නේ අහක යන නයි ඔලොක්කේ දාගනින්න. කොහොමද ආනාපානේ වමත් දැනුන්නේ නැහැ කියලා කියන්නේ? දැනෙත් හිතයක් විතර අපිට කියන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂය කියන දැනුන නැත්තම් මනෝ විකාරයක්. එහෙම නැත්නම් අපේක්ෂා කරලා තියෙනවා වමේ දකුණේ දැනෙන්න ඕනයි කියලා. අන්න ඕක තමයි භාවනාවට තියෙන ප්‍රධානම බාධාව. අපි හිතනවා මේ ආනපනෙ මෙහෙම දැනෙන්න ඕනේ කියලා. එහෙම නැහැනේ. ඒක ලියනවා මෙහෙම උනේ නැහැ කියලා. ඒකට හොඳටම තේරෙනවා බඩුත් එක්ක රහුව වෙලා. විපස්සනාවේදී විපස්සනා සද්දකෝෂේ නෑ බෑ දෙක නෑ. අරක උනේ නැහැ. අරක වෙන්නේ නැහැ. උනේ වෙන්න කරන්න බෑ. ප්‍රශ්න නැහැ. වෙච්ච දේ කියන එකනේ තියෙන්නේ. ඒ නිසා මේ දකුණු නාස්පුඩුවේ දැනෙච්ච සියුම් ගතිය හොඳටම ප්‍රමාණවත්. මේක කියමනෙන් මොකද්ද මේ කෙලෙසේක කෙලෙසේක පෑරිලා කෙලෙසේ හැරවගලන හැටි පේන්න තියෙනවා. ඒ නිසා රචනයෙන් අල්ලන්න පුළුවන් ඒ යෝගාවචරයාගේ ප්‍රකාශ ශක්තිය දේශනාව ඒකෙදී තමන් අරමුණ දිහා බලපෑටි අරමුණ දිහා මෙනෙහි කිරීම හෝ භාවනා කළ හැටි වටහාගත්ත දේ ඇති දේ පමණක් වෙච්ච දේ පමණක් ලියවන තියෙන එක හොඳට ඕම් ප්‍රමාණවත් අනෙක් ලියලා තියෙන ඒවා ගැන මම එච්චර විවේචනය කරන්න යන්නේ නැහැ මොකද ඒකේ පේන තියෙන වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ වගේම ආශ්වාසයේ දකුණු පැත්තේ හැප්පෙනකොට දැනෙන විස්තර දෙපෙන්නලා තියෙනවා ඒ පේන විස්තර වැඩි වැඩියෙන් බලනවා මිස නොපෙනිච්ච දෙයක් බලනවා කියන්නෙම මූලධර්ම දැනුම ඇවිල්ලා කොර කරලා හිත එහෙම නැත්නම් මූල මේ මේ චින්තාමේ ඥාන ඉස්සර වෙලා යෝගාවචරයාගේ අර අහිංසක ප්‍රායෝගික එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි දැනුම නිකන් ඒකට උලුක්ක ඔලුවිල පාල යනවා. ගෙන සෙල්ලමක් දාලා යනවා. මේ නැති දේවල් ගැන කතා කරන්න පටන් ගන්නවා. ජීවිතේ කිසිම දවසක ඒ ඕන නැති දේවල් මේ හා කියන දේවල් ඔලුවේ දාගන්න එපා. අපිට ඉදිරිපත් වෙන දේ අපි කියන මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ උන්ටටම ප්‍රමාණවත් ජීවිතේට. විපස්සනාව ගැනත් එච්චරයි කියන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ පරයන්කවලදී ලද අත්දැකීම් ඔබ වහන්සේගේ උපදෙස් සඳහා ඉදිරිපත් කරමි. ආනාපාන සංසිඳීමෙන් අනතුරුව ශරීරයේ දැනෙන කම්පල චංචල වලටත් නිශ්චල ස්ථානයක් වරින් වර අරමුණු විය. ටික වේලාවකින් ශරීරයේ ඉදිරියට දෙපසට වැනෙන්නට විය. යලිත් යථා තත්වයට පත්විය. කය සිත නිශ්චලව තිබියදී එක්වරම ටිකක් වේගයෙන් කය වම්පසට පැද්දී ගිය අතර මදක් ඉදිරියට නැමී දකුණුපසට පැද්දී ආවේය. මෙලෙස දෙපසට ඉදිරියට නැමී ශරීරය පැද්දි පැද්දී ගොස් ඔළුව බිමට පහත් විය බිමටම පහත් විය. ටික වේලාවක් කොහේ එලෙසම සිටියේය. මෙම අවස්ථාවේදී එක්වරම සිතට within inverted commas කවුරු හරි දැක්කොත් යන සිතුවිල්ල පැමිණියේ එක්වරම මට මට සිත වහාම මදක් කෙලින් විය එක්වරම මම සිතා සිතාමතාම මදක් කෙලින් කෙලින් විය එවිට ඔබ වහන්සේ පැවසුවේ ඔහේ බලාගෙන සිටින් ලෙසින් බව මතක් වී හොඳටම කෙලින් නොවී එතනම නතර විය ඉන්පසු යලිත් බලාගෙන සිටීමේදී මට මැදිහත් නොවි කය උඩට එසවින. ඉන්පසු පර්යංකයේදී මෙලෙසම කඳ ඉදිරියට පහත් විය. ඔළුව පපුවේ වැඩි එලෙසම නතර විය. ඉන්පසු අත් දෙක ඇතුළට නැමී යන්නට විය. එවිට ශරීරයේ බෝලයක් මෙන් වෙන්නට ඇතයි මට සිතුනි. මම සිතුවෙමි. මෙම ආකාරයෙන් සෑහෙන වේලාවක් සිටි සිටියෙමි. කකුල්වල අත්වල සහ කොන්දේ වේදනාවක් ඉතා තදින් දැනුනි. මෙම මොහොතේ එම මොහොතේදී මම පරාජය වී කඳ කෙලි කඳ කෙලින් කලෙමි. කෙලින් වූ කදේ හිස වේගයෙන් භ්‍රමණය වන බවත් මට හැඟුණු අතර හිස මුදුනින් ඩ්‍රිල් එකක් ඇතුළට බස්සනවා මෙන් දැනුනි. භාවනා අධ්‍යක්ීම් ඊට අල්ප මාහට භාවනා විදිහට කරගෙන යාමට උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව හා මේ භවයේදීම උතුම් වූ අරිහත්ත්වය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. භාවනා අධ්‍යක්ීම් මද වූ කියන එක ධ්‍යාන තියෙන්නේ මූල කර්මස්ථානයේ පිළිබඳ තොරතුරු හිවීමේ අඩුපාඩු ඇති මට කියලා කියන්න ඕනේ. ඔය ලියලා තියෙනවා ඔක්කොම මේ මූල කර්මස්ථානේ යනකොට අතුරු දේවල්. ඒව ගැන හොඳ විස්තර ලියනවා. එතකොට අපි හිතමු කවුරු හරි දකීලා එකපාරට අපි හිස භාගයට උසල නැතර කරයි කියලා. අන්න ඒ වගේ தത്വෙදී භාවනාවේ යනකොට මොකක්ද මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධතාවය. එහෙම නැත්නම් ඔක්කොම මේ අත් දෙකත් නැමිලා කකුල් දෙකත් නැමිලා බෙල්ලත් නැමිලා මේ රවුම් බෝලයක් වගේ පේනකොට මොකද්ද මූල කර්මස්ථානේ. මේ වගේ අවුලක් නැතිකොට මොකද්ද මූල කර්මස්ථානේ කියන තොරතුරු නැති නිසා නඩුවට අදාළ කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි මේ අහල පහල තියෙනව ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ අහුලන්න දන්නේ නැහැ කියලා. තොරතුරු දෙනකොට වැදගත් දේ අහුලන්නේ නැතුව මේ අහල පහල තියෙන දේ අහුලනවා. ඒ කියන්නේ ඇහිලීමට අහුලන්න ඕනේ නම් තොරතුරු තියනවා කියලා පිටින් ඉඳලා කියකි. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා පරිවිරයන්ක් ඉන්න තැනට වැලී මුං ඇට කලවම් කරලා 150 50 උත්තර කලවම් කරලා විසිකිරුවොත් පරිය කවදාකවත් වැරදිලාවත් වැලියට එකට ගහයිද කියලා. උගහන්නේ මුං ඇටේට විතරයි. ඒකේ මේ අපි දැනගන්න ඕනේ මේ භාවනා කරනකොට වැදගත්ම දේ අපිට ආහාර වෙන්නේ විශේෂයෙන්ම මුල් ප්‍රදේශ ඔය වගේ යෝගාවචරයට 200ක් මූල කර්මස්ථානය පිළිබඳ විස්තරය කියෙවෙන්නේ නැහැ. ඒ නොකියවි මේ අනම්මනම් විස්තර කියනවා කියන තමයි අපි ඔය වැල් වටාරම් ප්‍රපංච එහෙම නැත්නම් කතා ගොතනවා ඔක්කොම කියන්නේ. ඉතින් ඒකෙන් තමයි අපි මේ සත්‍යෙම වහා කරන්නේ. අපි මේ සත්‍යෙ පෙන්නනවා තියනවා ගන්නෑ. ඉදිරිපත් කරන්නේ නැහැ උනොට මේ විස්තරයක් බොහෝ විස්තර වශයෙන් කියනවා. ඉතින් එතකොට මේකට අතිශෝක්තිය වෙනවා මේක. ඒකෙන් වෙන්නේ අර සත්‍යය නැත්නම් බොහොම සරල දේ, ඍජු දේ, අත්‍යවශ්‍ය දේ අපෙන් ගිලිහෙනවා. ඒ ගිලීම දෙවන්නේක් බලපන්නේ අපිට මේ දෙකම දුන්නාට පස්සේ මොකද්ද අහුලන්නේ? ඉතින් ඒක නිසා එතනදී අයෝනිසමනසිකාරය තිබුණොත් අහල පහල තියෙන දේවල් ගැන කතා කරනවා. යෝනිසමනසිකාරය තිබුණොත් ඒවත් කතා කරනවා. හැබැයි මූල කර්මස්ථානට සාපේක්ෂව. මේ බෙල්ල භාගයට කඩලා තියෙනකොට මූල කර්මස්ථානේ කොහොමද? බෙල්ල කඩාවෙන්නේ නැතිකොට මූල කර්මස්ථානේ කොහොමද? බෙල්ල 100ක් කඩාවැටිච්චාම මූල කර්මස්ථානේ කොහොමද? මට පේනවද නැද්ද? ආන්නේ තොරතුරු ටික ඉදිරිපත් කරන්න. එතකොට පේනවා. එතකොට මේ රචනයේ සෞඛ්‍ය සම්පන්න වෙනවා. සෞඛ්‍ය පිරිච්ච මේ රචනයේ පිරිච්ච ගතියක් එනවා. නමුත් නිකම් ලියලා තියෙන දේ බලලා කියන්න පුළුවන්. ඕනේ නම් අහුලන්න පුළුවන් කියලා. ඒ නිසා කියන්න පුළුවන් කරුණා කරලා මේ රත්තරණුයි අසුචි දීපුවාම දෙකම කහපාට වුණාට අසුචි අත ගන්න එපා. රත්තරන් ටික අත ගන්න කියලා. ආම්දුනේ මෙතන මේ ඔය ඒ ඔය බාහිර ඔය දැන් මේක විස්තර කරලා තිබුණ වගේ එක එක දැනීම් ඔළුව බරගතිය කැරගෙන ගතිය මේවා වැඩි දැනෙන්නේ ආම්දුනේ මූල කර්මස්ථානයේ කෙරෙහි තියෙන සතිය අඩු වීම නිසාද අවස්ථා තුනක් තියෙනවා. මුල්ම වෙලාවේ හොඳට මූල කර්මස්ථානයේ පේන වෙලාවේදී මේවා පිළිබඳ හුඟක් වෙලාට දැනෙන්නේ නැහැ දැනගන්න වෙලාවක් වෙන්නේ නැහැ. මූල කර්මස්ථානේ ගෙවුනට පස්සේ නැත්තම් මූල කර්මස්ථානේ ගෙවෙමින් පවතින වෙලාවේ මේව හොඳටම ඔළුව දානවා. අර ඉස්සලා කිව්වා වගේ හිතවිල්ලක් ළඟින් ඇවිල්ලා යනවා. ඊට පස්සේ මූල කර්මස්ථානේ හොඳටම ගෙවිලා ඊට පස්සේ මේව නිසින්ින්ද ඇවිල්ලා ආයසරයක් මේ වේදිකාවේ සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අන්නේ කොතනද ඉඳලාද මේ කතා කරන්නේ කියලා ඔය රචනෙන් අල්ලන්න බෑ. නිකම්ම නිකම් වර්ධිකාරය ඉස්සරහට එනවා නිකම් මේ අඬාගෙන උසාවි ඉස්සරහට එනවා. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මූල කර්මස්ථානයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බා. මට ඒකක් දැනෙනවා. හැබැයි හොඳටම දැනෙන්නේ ප්‍රමුඛ වෙන්නේ අර සිදුවීම් ටික තමයි. ඒ වුණාට ප්‍රමුඛ වෙන්න කතාව නෙවෙයි මෙතන තියෙන්නේ මූල කර්මස්ථාන අනුගමන බෑග්ග්‍රවුන්ඩ් එකේ තියනවා කියන එක හරි කියලා තිබ්බනම් මම මෙච්චර බැනුම් අහන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමුඛ දේ ගන්න තියෙන්නේ මූල කර්මස්ථානේ ගන්න බැරි නම් ප්‍රමුඛ දේ ගන්න. නමුත් මූල කර්මස්ථානේ කොනක හරි තියෙද්දී මේ අහල පහල කතා කරනකොට අපේ ඡන්දේ අපේ මනාපේ අනිවාර්යයෙන්ම යන්නේ පහල පහල දේ. ඒක මූල කර්මස්ථානේ පැකිලෙනවා, ඇඹරෙනවා. ඒ මූල කර්මස්ථානේ මේ මුසුප්පු වෙනවා. මොකද මේ මට කරන්න කියලා. ඒක හරිය භයානක දෙයක් මූල කර්මස්ථානේ අසරණ කිරීමක්. මූල කර්මත්තන් අපි උපරිම සහයෝගය දෙන්න ඕනේ. මොකද එතන තමයි අරසාව තියෙන්නේ. එතන සැක දුරු වීම තියෙන්නේ. එතන තමයි බය දුරු වීම තියෙන්නේ. එතන තමයි භවනා ප්‍රගතිය තියෙන්නේ. ඒ තියෙද්දි මේ දකින්නක හොඳයි. මේ දකින්නකොට මේ මූල කර්මත්තන් සාපේක්ෂව කියන්න බැරි නම් ලකුණු කැපෙනවා. බොහොම සියුම් මට්ටමින් තමයි ඒකේ වැඩක් නැහැ. දැන් දැන් නඩුව පරාදයි. දැන් මේ වෙලාවේ ඉදිරිපත් වෙලා කට උතර දීපු නිසා හොඳයි. නැත්නම් නඩුව උසාවියට ගන්නව නැතුව විසිකරනවා. නඩුවිස කරනවා මොකද මේ මේක බොහොම පොඩි වැරද්දක්. පොඩි වැරද්දක්. ඒක නැත්තම් මේ කිව්වට කිව්වත් එකයි නැත්තත් එකයි කියලා අපි නොසලකා හැරීමා. නමුත් අපි බලන්න ඕනේ මේ කියන මිනිස්සයා ලියන මිනිස්සයා නෙවෙයි ප්‍රශ්නේ අහන මිනිස්සට මොකද වෙන්නේ? ඒ නිසා බුදුරජාණන් හැම වෙලාවෙම වෙච්ච දේ හරි හැටියට කියමන හරහා වෙච්ච දේ දැක්ක විතරක් නෙවෙයි. තව කෙනෙකුට sannivedanaya කිරීම. ඔය දෙකේ පුදුම නියුන් දරුව දෙන්නේ කවයි. සංනිවේදනය නැත්තම් වැඩක් නැහැ. ඒක කියනවා මේ හොඳ වුණාට වැඩක් නැහැ හොඳ පේන්න තියෙනවා. නැත්නම් ඇති වැඩේ මොකද? උසාවියේ සාධාරණ ඉස්නොට කමන්නේ නැහැ. සාධාරණ යුක්තිය කියලා උසාවියට වැටෙන්න ඕනේ. ලෝකයට වැටෙන්නේ නැහැ නඩුකාරයටයි පෙරක දුරට වැටුණට වැඩක් නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. ඒක තමයි මේ සම්මුතිය ඥානය. සම්මුතිය ඥානය කියන්නේ මම මේ ලියුපේක කියවන මනුස්සයාට ඇහෙන මනුස්සයාට මොකද වෙන්නේ? අපි ඒක හිතන්නේ නැහැ. එහෙම නොතකා අපි ඒ කරන හැම සැලකිල්ලක්ම අනිත් එක්කනට හිරියරයක්. අපි දරුවෙකුට වුණත් යමක් කරනකොට දරුවගේ පැත්තෙන් බලන්න බැරි නම් අපි මොන සැප දුන්නත් ඒක දරුවට මල දඬුවමක්. ඒක ඒක වරප්‍රසාදයක් වෙන්නේ ඒක දඬුවමක්මයි. ඊට ඉස්සෙල්ලා අහන්න ඕනේ ඔබට ඕනේද? ඔබ කැමැතිද? ඊට පස්සේ නම් තියෙන දේ පොච්චර පොඩි දෙයක් වුණත් කවන්නේ නැහැ. ඒකට දරුවගේ මනාපේ තියෙනවනේ. ඔන්න ඔතනදී අපි ළඟ තියෙනවා මහා ඔලොමල ගතියක්. නෑ නෑ මට තේරෙනවා නම් මම දරුවෝ ගැන වගේ කියන්න පුළුවන් දරුවෝ මං කියන දේ අහන්න ඕන කියලා. එහෙම බෑ. ඒ වගේම අසන්න මගේ හිතෙන් තියෙන දේ දැනගනී කියලා හිතනවා. හිතනව නෙවෙයි. ප්‍රකාශ වෙන්නේ වගේ එකක්. ඒකට ඒකට වෙන්නේ මොකද්ද? අසන්නගේ අවධානය ගන්න බැරුව වෙනවා. එයා පැත්තකට විසිකලා නිකන් ඉන්නවා. සාමාන්‍යයෙන් උසාවියකට ගිහිල්ලා ඩබල් ස්පේස් දාලා ලස්සනට ලිව්වේ නැත්තම් නඩුකාරයෝ ගන්නෑ කොලේ අතට. විසිකලා දාලා නිකන් ඉන්නවා. ඉතින් ඒක ඒක බුදුහාමුදුරුවෝ අපිට හරියටම කියලා තියෙනවා. මෙතන sannivedana ප්‍රශ්නයක් තියෙන විතක්ක ਵਿਚාර කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අන්න ඒකදී අපි දන්නවනේ අපි දන්න ඇබිත්ත, අපි දන්න දසමස්ථානේ, අපි දන්න අබමල් රේණු උනත් වටන හොඳට කොමියුනිකේට් කරනවා. එහෙම නැහනේ ඩොංගානක් තිබ්බට දැන් හුඟක් වෙලා තියෙන භාවනා ලෝකේ ඒක තමයි. ඇත්තටම අවංකයි ඇත්තටම භාවනා කරනවා. නමුත් මොකද්ද අහුලන්න ඕනේ මොකද්ද ඉදිරිපත් කරන්න ඕනේ කියලා දන්නේ නැත්නම් පිටේ ඉඳලා කරන මොහිට කරන්න බෑ මෙයාව. ඒ මොහිට කරන්න බැරි නම් එතකොට ඒ තියෙන දැනුම් සම්භාරයෙන් උදව් කරන්න නැත්නම් ෂෙයා කරන්න එහෙම නැත්නම් අනුතරින් වළක්ව ගන්න තියෙන අවස්ථාවට දෙන්නම අවංකයි දෙවන්නම අහිංසකයි. නමුත් sannivedanaya තියෙන්නේ ඒකේ අරියට මේ නියුරෝන් සිස්ටම්ස් වල වැඩ කරන්නේ මේ නියුරෝන් එන්ඩ් එකෙන් ඇති පිට කරන කිමිකල් එක මේ නියුරෝන් එකෙන් අල්ලගත්තට පස්සේ තමයි කොමියුනිකේට් වෙන්නේ. ওই නියුරෝ කිමිකල් එක වෙනස් වුණොත් මේකෙන් දෙන එක නෙවෙයි මේක ගන්නෙ. ඒ තමයි පිස්සු කියන්නේ. මෙහෙන් එන එන්ඩ් එක නියුරෝ කිමිකල්ස් වලින් තමයි මේ හැපතට මාරු කරන්නේ. ඉතින් මේකෙන් කියනවා දැන් අපි ඉස්කෝලේ ඉන කාලේ පොයි ස්කවුටින් කරා. ඉතින් අපිට කොල්ලෝ ටික එකතු වෙලා සර් කිව්වා ඒ අපි බෝලිමේ ඉඳගෙන සීක්‍රට් වර්ඩ් එකක් පාස් කරන හැටි. මේ අතින් අත අල්ලගෙන ඉන්නවා අපි යාගේ අත අල්ලගෙන මේ අත මිරිකනකොට එයා දැනගන්න ඕනේ මම මොකද්ද දෙන්න හදන කියලා. එතකොට යාට විතරක් වචනේ කියනවා. එයා ඊගාව එක්කන ගැට මිරිකලා යාට කියනවා. ඉතින් අන්තිමට පණිවිඩ ගියාද කියලා අතරමැගෙන් එකේ කුණුවරපයක් කියලා. දැන් අන්තිමට සර් ළඟට යනකොට යන්නේ දැන් කොයි එකද කිව්වේ කියලා අල්ලන්න බෑ. එතන තමයි ඔය සමාජ ජඩේ වැඩ ගන්න තැන. සමාජයේ ඉන්න ජඩ කණ්ඩායම. ඒගොල්ලෝ ඔක ජෝක් එකටත් කරනවා අපරාධයටත් කරනවා. අපි දෙන්න නරකයි. අපි කියන්නේ බුදුහාමුදුරත් එක්ක ගිහිසුප ගන්නවා. මාර්යා ඔකට මැදට දානවා වර්ඩ් එක. දාපු ගමන් අවංකව මේ වර්ඩ් එක යනවා. ඉවරයි. එතන තමයි ඇත්තටම තියෙන්නේ අපේ ප්‍රබුද්ධ බව කියන එක, විකසිත බව කියන එක. ඒකට ශාසනය සඳහන් කරන ප්‍රකාශ ශක්තිය කියලා. ඕක තමයි සිවුස් පිලිසිම්බියා කියන්නේ. සතර පටිසම්භිදා කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා කියන්නේ ඕකයි. ඕක නැතුව තියෙන දැනුමට කියනවා ඒ ගොළුෙක් දැකපු හීනයක් වගේ කියලා. යා හීනේ දැක්ක කියා ගන්න බෑ. ඉතින් ඇති වැඩක් නැහැ. ඒක හරියට පස්සේ බුදු ආමසු කෙනෙක්ගේ ඥානෙ වගේ හෙලි කරන්න බෑ. හැබැයි ජීනියස් තනියම බුදු වෙලා. නමුත් මේව වෙන්න බෑ. ඉතින් අපිට තියෙන ගොඩාක් නොලෙජ් එක අපි මේ යුටිලිටි වැලියු කියලා එකක් තියෙනවනේ ඒක. නොලෙජ් එකෙන් ඇති වැඩක් නෑ. ඒ appropriate technology කියන එක ස්ථානෝචිත ප්‍රඥාව කියන එක ඒක එන්නේ නැහැ ඔක්කොටම සමානව සැලකුවොත් ඔක්කොම බල්ලට දාලා වෙලාවට ඕනේ ටික ගන්න දන්නවනම් තොගේ නැතුණ ප්‍රශ්නයක් නැහැ ඒකට කියනවා මේ පවස නිවන දිය බිඳක් නොවි ඔබ ඇයි මහා සාගරයක් වූවේ මේ භවයේ මුළු දිය දායි නැවත හමු නොවුනේ නැද මොකද ඔය කියන්නේ යලි හමු වෙනු නැත අපි ආයේ අවශ්‍ය පොයින්ට් එක කිව්වේ නැත්තම් ඔය මහා සාගරෙන් ඇති වැඩක් නැහැ හම්දේ දැන් මේ වගේ අවස්ථාවකදී අපි ඒ නැගී පැන නැගී තියෙන தත්වය ගැන විපස්සනා කරනවද නැත්නම් ඒක අමතක කරලා මූල කර්මස්ථානට යනවද? නෑ ওই කතාව ওই විපස්සනා කියන වචනේ වැරදි විග්‍රහයක් ඔය කරන්නේ. අපිට ඕනේ අපි දැකපු දේ තව කෙනෙකුට කොමියුනිකේට් කරන්න. කොමියුනිකේට් කරන්න මේකට ඇඩ් කරන්නත් නරකයි මේ අඩු කරන්නත් නරකයි. ඒ දැක්ක දේ දැක්ක හැටියට කියන්නේ. ඒකෙදී අපි කියනවා මූල කර්මස්ථානය පදනම් කරගෙන ගියොත් වැරද්ද අඩුයි. අපි මේ දැක්ක දේ වෙනුවට වෙන දෙයක් ගැන වැඩිපුර විස්තර කරන්න හදනවයි කියන්නේ මූල කර්මස්ථාන කර නිග්‍රහයක් ඒකට කෙලෙසයක් කියනවා. ඒක නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න මේ ගමනේ යනකොට මූල කර්මස්ථානේ මුල් කරගෙන යන ගමනේ ගියොත් අමතර විස්තර වලට වෙලාවක් එනවා. හැබැයි ඒක දකින්නේ මූල කර්මස්ථාන සාපේක්ෂව සහ මූල කර්මස්ථානේ හරහා. ඒක නැතුව පිට කරන විස්තර හැම එකකින්ම මෙයා අනදර කිරීමක් වෙනවා. අපේ ලොකු සංස් පාවිච්චි කරපු වචනේ ආනාපානට අනදර කරනවා. පේනවා, පේන දේ කියන්නේ තර්ක කරන්න ඇති ඒක ප්‍රකටන ජාගිනා කියන්නේ නෑ නෑ. එහෙම ප්‍රකට බෑ. අපේ මූලික කිවිසුම තියෙන ආනාපානෙත් එක. ස්වාමීන් වහන්සේ අපි දැන් හුඟක් වෙලාවට එහෙම භාවනා කරලා භාවනාවේ යම් කිසි අර සංසිඳියාවකට එනකොට ওই වගේ එක දේවල් දකින්නවා දැනෙනවා ෆීලිංగ్ ෆීල් කරනවානේ ස්වාමීන් වහන්සේ. අපි ඒවට වැඩි අවධානයක් මම හිතන්නේ යොමු කරන්නේ මට මතකයි ස්වාමීන් වහන්සේගේ බණහනකොට කියන්නේ අපේ හිත කැමති ඒවට වැඩියෙන්. අපි ආනාපානෙට කැමති නැහැ. අපි අපි හිතනවා අපි අහලා තියෙනවා පිටත් දැන් ගොඩ වෙනත් භාවනා කරන අයගෙත් අපි අහලා තියෙනවා එලි දැක්කහම ඇඟ නැතිව ගියහම ඒවා තමයි භාවනාවේ දියුණුව කියන එක. ඒවට ප්‍රධාන තැන දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමාජයේ හැමතැනම අපේ හිතත් ඒකට ප්‍රධාන තැන දීලා තියෙනවා. ඉතින් අපි මම වුණත් මං හිතන්නේ ඉස්සර ලියනකොට ඒ ඒවා ලියන්න හරි කැමති ස්වාමීන් වහන්සේ. මොකද මට හිතෙන්නේ දැන් ඒක තමයි හොඳම එක කියලා. හැබැයි පස්සේ පස්සේ අර ආනාපානයට ප්‍රධාන තැන දුන්නේ නැති නිසා එතනම නොයබුන එකෙන් ස්වාමීන් වහන්සේ අර කියලා දෙනකොට ඒක නිසා වෙන්නේ නැති අපි ලියන්නේ ස්වාමීන් වහන්සේ නිතරමනේ. ඒක ඇත්තටම ඒ හිතේ තියෙන මේ මේ දුර්ලභ ගතියක් මේ මේ හදලා තියෙන සංසාරෙටනේ මේ හදලා තියෙන වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එකටනේ කොක්ටේල් එකටනේ ඒසර ඒකීය දෙයට සාපේක්ෂව දෙන එකනේ බුදුරජාණන්සේ දීලා තියෙන විකල්පේ ඒක දැකිනවා නැත්තේත් නෑ නමුත් ඊට වැඩිය මේකට සැලකිල්ල ලොකු වෙනසක් දකින්නේ ලෝක සමානව ඒක අපරාධයක් ඒක ක්‍රිමිනල් කිවිසුදී තියෙද්දී වෙන දේවල් ගැන කතා කරනවායි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උසාවියේ නොම ගැවීමක් ඉතින් ඒකට උසාවි කරන්න නඩු විසිකල ගන්න එකයි. ඒක නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ ඒ සාපේක්ෂව මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න. නැත්නම් ඒව තියෙද්දි මට මූල කර්මස්ථානේ බලන්න පුළුවන්ද? ඔය කියන විදිහට සියුම්මට පේනවද ප්‍රකටව පේනවද මේක ප්‍රකට ඒ ගැන අපි නිතරම තැන් තැන් වල වාක්‍ය ඇතුල් කරන්න ඕනේ. මේ බේපේදී මට මූල කර්මත්තන පේනවා. ඉතින් රචන ඉවර කරන්න ඕනේ මේ ඔක්කොම වෙද්දිත් මූල කර්මත්තන තිබුණා. නැත්තම් ඔය හොඳටම ඔළුව කඩාවැටිලා ඒක නැහැ. භාගයට උඩ කරච්චයි භාගයට තිබුණා. මොන වෙලාවෙ තිබුණා. එතකොට නම් භාගගෙන ඉන්නේ කරන්න පේනවා. එයාට canvas එක පේනවා එතකොට. චිත්‍ර විතරක් නෙවෙයි. මේ චිත්‍රය අදින්න හදනවා canvas එක නැතු. අහසේ බෑ චිත්ත අතින්. ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ අද අලුයම පර්යංකේදී මම හොඳින් හුස්ම රැල්ල වැදෙන තැන බලා සිටියෙමි. S2 හුස්ම රැල්ල වැදෙන තැනට ඈතින් ફોકસ කරගෙන සිටියෙමි. හුස්ම රැල්ල තුනී වී නැති වී යන විට මට දැනුනේ ඒ අවස්ථාවේ මම ඇතුළත සිට හුස්ම රැල්ල වැදෙන තැන බලා සිටිනවා වෙනුවට හිත එළියේ සිට එම ස්ථානයේ දෙස බලා සිටනවා ලෙසයි. වරහන් ඇතුලේ පිටස්තරයෙන් හුස්ම රැල්ල වැදෙන තැන බලා සිටින ලෙස ඊට ටික වේලාවකට පසු පැවති තිබූ හුස්ම රැල්ල දෙපැත්තට වේගයෙන් වරන් ඇතුලේ මාරුවෙන් මාරුවට චලනය වුණි. නොයෙකුත් හසු කර ගැනීමට බැරි චලන ඇති වුණි. වරාන් ඇතුලේ කම්පන ආදියට අමතරව නැවත නිශ්චල විය වරාන් ඇතුලේ ධාරා ලෙස නැවත ආවේය. නැති වුණි සතුටක් ලැබුණි. නැති විය නැවත ඇති විය නැවත නැති විය. වෙන අවස්ථාවක වරහන් ඇතුලේ සමහර අවස්ථාවලදී පරයන්කවල හුස්ම මුල අග මැද බලන විට වරහන් ඇතුලේ දකුණ දකුණ විශේෂයෙන්ම වායු ධාරාව සර්පිලයක් මෙන් උඩට යයි පහළට එයි within within bracket pose ස්ථාන දෙක අතර සර්පිලයක් වායු වායු ධාරාව උඩට පහළට යයි සර්පිලයක්සේ වායු ධාරාව උඩට පහළට යයි. පසුව නාසිකාග්‍රේ වරහන් ඇතුලේ ස්ට්‍රයිකින් පොයින්ට් එකේදී ප්‍රෙස් වී නොදැනී යයි. මට කරුණාකර මෙය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි දීර්ඝාෂ වේවා. මේක නම් මම දැන අහගෙන ඉන්නකොට පැහැදිලි. මොකද්ද පැහැදිලි කරන්න ඕනේ? මේක තමයි අපි කියන්නේ. බලනකොට පේන ඒකේ ස්වභාවය නැත්තම් ඕජාව. ඉතින් මේක පුළුවන් තරම් වැඩි කරගන්න තමයි බලන්න තියෙන්නේ. එහෙම නැත්නම් දැන් ඍජුවම අරමුණට මුහුණ දාලා ඉන්නකොට ඒනතුරු තොරතුරු ප්‍රදේශේ වැඩි කරගන්න පැහැදිලි කිරීමට වැඩිය උපදේශයක් වශයෙන් තව සමීප වෙලා බලන්න. තව සාදර වෙලා බලන්න. එතකොට ඕක ක්‍රියාකාරීත්වය කොච්චර වැඩි වෙනවද කියනවනම් අන්තිමට නිකන් මේක ගොජයක් බවට පත් වෙනවා. මේක නිකන් ෆ්ලක්ස් එකක් බවට පත් වෙනවා. මේක නිකන් සම්තතියක් බවට පත් වෙනවා. දැන් ඒකට කිට්ටු කරලා තියෙන ඕක පැහැදිලි කරන දෙයක් නැහැ. ඔය ගත්ත ගැම්මේ තව සමීප වෙලා බලන්න සාදර වෙලා බලන්න කියන එක තමයි කියන්නේ. ඔය වෙලාව හොඳටම විශ්වාසය ඇති වෙන වෙලාව. ඒකේ ආය කාටවත් පැහැදිලි කරන දෙයක් නෑ. ඒක පිටින්දලම කියන්න පුළුවන්. දැන් මැග්නට් එකට කිට්ටු කරලා තියෙන්නේ අල්ලලා ගන්න හදන්නේ. ඒ නිසා පැහැදිලි කරන දෙයක් ඕනේ නෑ. ප්‍රශ්න නගලා තියෙන වැරදි වෙන මොකක් හරි වෙන්න ඇති අහන්න ඕන වෙලා ඇත්තේ. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට ඔක ඉස්සෙල්ලා කිව් මං ඕක කිව්වා දැන් කාලෙකට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ කිව්වේ මගේ මට කරන්න කියලා අභ්‍යාසයක් දුන්නා. ඔහෙන් අභ්‍යාසයක් දුන්නා කියන්නේ ඔහෙන් කොහොමද පේන්නේ කියලා. ඇතුලේ ඉඳලා පිටටද පිටේ ඉඳලා ඇතුලට කියලා. මම දවස් 3ක් විතර ප්‍රැක්ටිස් කළා කළා මම කිව්වා ඇතුලේ ඉඳලා පිටට කියලා. දැන් ඒක එහෙම පෙනිලා ආපහු දැන් පේන්නේ පිට එක්කෙනෙක් ඒක දිහා බලනවා. ඒකේ රචනයේ මුල හරිය තියෙන මැනර් එක ඒකත් ඇත්තටම අනිවාර්යයෙන්ම දෙපැත්තේ ඉඳලා බලන්න ඕනේ අජ්ජත් බහිද්ද කියලා බුදුරජාණන්සේක අපිට 11 ආකාරයේ පෙන්වයි. එහෙම නැත්නම් කායි කායानुපස්සී වේති इति අජ්ජත්තං වා කායේ කායानुපස්සී වේති इति බහිද්ධාවා කායේ කායानुපස්සී වේති इति අජ්ජත්ත බහිද්ධාවා කායේ කායानुපස්සී වේති මේ ඇතුලේ ඉඳලා පිටට බලනවා පිටේ ඉඳලා මේක දිහා බලනවා මේ දෙකම මේකේ අංග සම්පූර්ණ චිත්‍රයක් ඇති කරන්න අවශ්‍ය කරන දෙයක් ඒ නිසා තමයි ඊට පස්සේ ලියලා දෙනවා විස්තර පේන්නේ විස්තර පේනකොට සමීපව බලන්න සාදරව බලන්න මීළඟ <clears throat> ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ සම්පූර්ණයෙන්ම නොදැනී ගොස් කය පිළිබඳ දැනීමද නැති වී සිත පමණක් තිබේ යයි හැඟෙන අවස්ථාවකටපත් තුනේමි. සිතුවිලි සිතුවිලි වලින් කරදර නොගන්නා ඒ සිත දෙස ඊතා ඉවසිල්ලෙන් කිසිවක්ම නොකර බලා සිටියෙමි. කිසිවක්ම නැති බව හැර අන් කිසිවක් අත්දැකීමට නොහැකි වූ අතර නැවත නැවතත් බැලීමේදී පිරුණු ශූන්‍යතාවයක් පමණක්ම අත්දැකෙමි. සතිය ඊටමත් බලවත්ව පැවතුණි. මා එලෙස බලා සිටි ආකාරය නිවැරදියයි සිතමි. මේ ආයුරින් ටික වේලාවක් සිටීමේදී පාලනය කරගත නොහැකි සතුටු හැඟීම් පහළ වේ. කාන්දම් බලයක්සේ සිත ඒ විතට ඇදී යන අතර මූණේ මස් පිඩුවල පවා එම සතුට නලියනු දැනේ. සිතේ මුදවා ගැනීමටගත් උත්සාහය අසාර්ථක වූ බැවින් පර්යන්කෙන් නැගී සිටීමේ මේ කීප වතාවක්ම සිදු වූ අතර ශූන්‍යතාවයේ සිට එතනට වර්ධනය වනු දක්නා හැකි නමුත් දැඩිව සතුට නැගීමේදී නවතා ගැනීමට නොහැකි කරුණාවෙන් උපදෙසක් පතමි පෙරුවන් සරණයි. ඊට යටින් කියලා තියෙන අංක දෙක දාලා වරහන් ඇතුලේ අනුශය කෙලස් යන වචනය බොහෝ බොහෝ විටක් අසා ඇති නමුත් නිවැරදි අර්ථයක් නොදනි. කාල වේලා ඇතනම් කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔයකෙදි ඇත්තට මේ මූණ නලියන ගතිය ඒ තියෙන සතුට නැතිකරන්න හදන්නේ අර විවේකයේ තියෙන දැඩි ආශාව නිසා අරමුණ වලට කියන ද්වේෂයක් එනවා. රූපෙට කැමති, අරූපෙට කැමති. එතකොට ඒ රූපය ඇඟ මසාජ් කරනවා වගේ, අභ්‍යංගනයක් වගේ ආවත් ප්‍රීතියක් ආවත් ඒකට වෛර කරනවා. වෛර කළා කොච්චර ඒක උත්සන්න වෙනවද කියනවනම් පරියන්ගේ නැගිටලා යනවා. ඉතින් අපි කවදද භාවනා කරලා මේ දෙකටම සමසේ සලකන්නේ? අර ඇති වෙන විවේක තත්වයක් මේ විවේකී තත්ව නිසා හෝ ඒ පරිබාහිරව ඇති වෙන නලියන කම්පන චංචල ගති, තැප, දුක, ශබ්ද, හිතවිලි කොයි එකටත් සමසේන එක තමයි සංඛාර උපේක්ෂා කියලා කියන්නේ. මෙතනදී රචනයේ මුල් කොට තහනකොට පේන්න තියෙන්නේ මේ අරූපෙට තද්ද බල කැමැත්තක් තියෙනවා. ඒක ඉන්නකොටම රූපේ හොම්බ දානකොට ඇතුල් වෙන්න හදනකොට ද්වේෂ කරනවා. ඉතින් ඒ නිසා යට ප්‍රශ්නෙන් තේිනවා මේක අනුසේ වෙන්න ඇති කියලා වෙන්න ඇති තැක කරලා යට ප්‍රශ්නේ අහන්න. අනුස කතාවක් මොනවත් නැහැ. මේ දෙක අතර මනාපමනාප දෙකේ තියෙන සියුම් අර්ථ ભેදේ තේරුම් ගත්තොත් රචනයේ තියෙන වචන වල හැටියට ඉදිරිපත් කිරීමේ හැටියට පේන තියෙන මොනවත් නැති தත්ත්වය ඊටාම සුවිශේෂී සම්භාව්‍ය තත්වයක් විදිහට සලකනවා අර ඒක නිසා ඇති වෙලා තියෙන මේ රූපේ විකාර තත්ත්ව වලට ද්වේෂ කරනවා කවදා හරි යන්න මේක මම හිතලා ගත්ත එකක් නේ ඒක ස්වභාවයෙන් එන එකක් ඒක තියෙද්දිත් විවේකේ තියනවාද නැත්නම් ඒකේ නෝට විවේකේ නැති වෙනවද නැත්නම් විවේකේ ඉඳගෙන ඒක බලනවද ඒක ඉඳලා විවේකේ බලනවද කියලා මේ දෙක දිහා බලන්න ඉන්න පුළුවන් විශ්වාසය පිණිස මෙහෙම කරනවා ඔය දෙන්නගේ ස්වභාවික ගැටුමක් නෑ විවේකයේ සාමයේ අරමුණු ආවට ඒ දෙන්න ගැටුමක් නෑ ගැටුම තියෙන්නේ හිතේ. ඒ දෙන්න ටිකට ඉන්න පුළුවන්. මේ නලියන ගතිය යට විවේකයේ තියෙන්න පුළුවන්. නලියන ගතිය පැත්තේ මේ පැත්තේ විවේකයේ තියෙන්න පුළුවන්. නලියන ගතිය ළඟ යට විවේකයේ තියෙන්න පුළුවන්. මේක අතර ඕනම කම්බිනේෂන් එකක් එන්න පුළුවන්. නමුත් අපි මේ හිත කියනවා මේ විවේකේ නකොට කොහොමද නලියන්නේ? නලියනකොට කොහොමද විවේකයේ තියෙන්නේ? කියලා මේ නලියන ගතියට ද්වේෂ කරනවා. මේකට සම්පූර්ණ විරුද්ධ මානසිකත්වයේ තියෙන යෝගාවචරත් ඉන්නවා. විවේකයට බයයි, තනි කන්දෝසේනවා. හීන් දාඩි දානවා. නලියනකොට කැමති. එතකොට එයා විවේකීනකොට නැගිටලා යනවා. නලියනකොට කියනවා හරි හරි වැඩේ හරි කියලා. ඉතින් මේ දෙක නැති පෞරුෂත්වයක් නෑ ලෝකේ. මේ දෙකටම එක උත්තරයි තියෙන්නේ. දෙකට සමහිත එනකන් බලන්න ඉන්න. අනුශේ කතාව මේ වෙලාවට අමතක කරලා යන්න. මීළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ඉරිදා සහ සඳුදා තිබුණ ධර්මදේශනා දෙකම මාගේ ජීවිතයට බොහෝ සමීපයයි හැඟේ. දාන සීල භාවනා යන්න අනුපිළිවෙලින් ප්‍රගුණ කළ යුතු බවත් මා අසා සිටියෙමි. මගේ ජීවිතයේදී දාන ක්‍රියාවලිය බොහෝ විට ප්‍රායෝගිකව ඇති කර හේයින් ඒ ගැන සෑහීමකට පත්විය හැක. නමුත් සීල සම්බන්ධයෙන් අවංකවම කියතොත් ආපසු හැරී බැලීමේදී මගේ ජීවිතයේදී කිසිම සීලයක් පිළිබඳව සහතිකයක් දිය නොහැක. අනාගතයේ දෙස බැලීමේදීද එවන්නක් මට නොපෙනේ. නමුත් භාවනා සඳහා මා ඇල්මක් දක්වන අතර එය භාවනා සඳහා කෑදරකමක් හෝ සෝබන ප්‍රේමයක් මිස සත්‍ය ප්‍රේමයක් නොවන බව පෙරදින ධර්මදේශනයෙන් පසු පසක් විය ගරු ස්වාමින් වහන්සේ මාවන්නන්ට භාවනා සති ප්‍රගුණ කළ හැකිද එහි සාර්ථක ඵල නෙලා ගැනීමට පුළුවන් වේවිද ඒක හරියට දෙකේ පන්තිය අසමත්ව තුන්වෙනි පන්තිය කර ගන්නවා වැනි හැඟීමක් පැන නැගී. මේ පිළිබඳ විග්‍රහයක් කරන්නේ නම් මැනවි. ප්‍රසිද්ධ උසාවියට ඉදිරිපත් වීමට මැලිවන අතර විනසුරු විනිසුරු නිල කාමරයේදී හමු වීමට කැමැත්තයි. <laughs> ඔබ වහන්සේට දීර්ඝායු පතන දෙවියන් සාර්ථක හැම නිලේටම මං අහුවෙලා තියෙනවා හැම නිලා තියෙන්නේ. ඒව ගණන් ගන්නෑ. ඒක නිසා මට අහන්න ඕනේ ඉඳගත්තාම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නැතුව මං කොහොමද මේ නඩුවේ උත්තරයක් දෙන්නේ? ඔය සීල පැත්තක දෙවිච්චාවේ සමාධිය පැත්තක දෙවිච්චාවේ පටාචාරාව එතෙන් දෙනකොට සිල්ලා කළා නෙවෙයිනේ ආවේ. දන් දීලා නෙවෙයිනේ ආවේ බුදුහාරගේ නංගි සීය පීඨවංග පීටියා. ඉතින් ඒක පුළුවන්ද? ඉතින් ඒක නේ ඔය මට ඔය නිලකාමර කරන්න බෑ වැඩි. ඒ නිසා ඒ වගේ මේ සරල දෙයක් හැම දේශනාවකම ඕක කියලා තියෙනවා. මූලික උපදේශ පන්තිත් කියලා තියෙනවා. හැම කමඨා සුද්ධ කිරීමකම කියලා තියෙනවා. මේකෙන් තමයි අපි දැනගන්නේ භවනාට බහුවේද නැද්ද කියලා. ඉතින් ඒක පිළිබඳව කතා කරන්නේ නැතුව මේ සැකෙන් කතා කරන්නේ මේක ආත්ම නිෂේධනයක්. මම ඒකට ගැලපෙන කතාවක් කියන්න මේක මේ තේරුම් ගන්න මම ඔය වැලිකඩ හිරගෙදර ගිය වෙලාවේදී එතන හිටිය 100 ගාණක් විතර මරණ චෝදන ඉදිරිපත් වෙච්ච අය. මිනිමරමක් කරලා චෝදනාව මරණ චෝදනාවටපත් වෙච්ච අය. ඉතින් මේ ඔක්කොම සුදු ඇඳගෙන ඇවිල්ලා බොහොම ලස්සනට පිළිවෙලට වාඩි වෙන්නේ සාදු කියන එකත් පිළිවෙලට කියන්නේ හරිම ලස්සනයි වැඩ පිළිවෙල කිසිසේත්ම මුණ දිහා බලපුවම එක්කෙනෙක්වත් හිරේ ඉන්න ගතියක්වත් ડિප්‍රෙෂන් එකක්වත් මරණ චෝදනාවට ලක් වෙච්ච බවක්වත් නැහැ හිතා ගන්නවත් බෑ ඉතින් ඒගොල්ලෝ භාවනා වැඩ පිළිවෙල කරලා තියෙනවා මට සතුටක් ඇති වුණා මේ ධම්මා ෆ්‍රෙන්ඩ්ස් කියලා වැඩ පිළිවෙලක් තියෙන ගෝයන්කජීගේ ඇමරිකාවේ හිරගෙවල් වල ධම්ම බ්‍රදර්ස්. ඒ වගේම වැඩ පිළිවෙලක් තිබිලා තියෙනවා. මං යන්නේ ඉස්සෙල්ලා මේ වැලිකඩ හිරගෙදර. ඒකට ප්‍රධාන කොමසාරිස්තුමත් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. සුබසාධක නිලධාරියත් සම්බන්ධ වෙනවා. වෙන වෙන ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා කරලා තියෙනවා. ඉතින් මට කිව්වා ඊට පස්සේ ගිය දවසක දවසක ඇවිල්ලා කරන්නයි කියලා. ඉතින් ආ දවස ඇඩ්වර්ටයිස් කරලා තිබුණා. 3000 ගණක් විතර ඉන්නවා කිව්වා. ඒ හරිම ලස්සන වැඩේ. ඒකට මේ 100 ගාන ඉදිරිපත් උනේ. ඒක ඉදිරිපත් වෙච්ච හැම කෙනා මරණ චෝදනාව ආපු අය. සාමාන්‍ය දඬුවම් ලැබිච්ච එක්කෙනෙකුටවත් භාවනා කරන්න ඕනේ නැහැ. මරණ චෝදනාව ආපු අය විතරයි හිටියේ. ඒක හරිම හරිම ආසයි එක කියනකොට 3000ක් හිටියා ඒගොල්ලෝ මං යනකොට වතුර දානවා වැඩ. ඒගොල්ලෝ වැඩ. මේගොල්ලෝගේ වැඩේ තීන්දුව වෙන්නේ නැහැ. මට තියෙන්නේ ඕගොල්ලෝ නේද භාවනා කරන්න. ඉතින් මම කරපු දේ විනාඩි 45 50 වගේ සක්මන පරියන්කේ සක්මන කරලා මේ වගේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ගෝ දෙනෙක් ප්‍රශ්න වෙයි සක්මන පිළිබඳව. ඉතින් මම ඒක රෙකෝඩින් රෙකෝඩින් වලට කීප දෙනෙකුට යන්න දුන්නා. ඒගොල්ලෝ කියනවා සාංශ කිසිසේත්ම භාවනා නොකර බන්නත් නැහැ. පොයින්ට් එකට කතා කරනවා. හරියටම අහන ප්‍රශ්න හරියම පිළිසුදුයි. එමිසුගේ ඩිසිප්ලින් නම් අය මන් දන්නේ මං ආමි කැම්ප් එකවත් දැකලා නැහැ ඉච්චලස. ඊට පස්සේ එක්කෙනෙක් කතා කරලා කියනවා දැන් ඉතින් කතාව ගිහිල්ලා ඒ කට්ටිය කතා කරලා කිව්වා මෙහෙම අපි මරණ චෝදනට අල්ලාක් වෙච්ච අය ඒක ඒකේ වාසනාව තමයි ඔබ වහන්සේ වයි කෙනෙක් හම්බ වෙච්ච එක. මේ හිරේ නෙමෙයි gedara තියෙන හිරේට ගියා නම් මේකවත් නැහැ කිව්වා. යණියක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවා කියන එකනේ. ඒකේ මේකවත් නැහැ කිව්වා. ඒක නිසා අපි ඉල්ලා හිටනවා කිව්ව කොමසාරිස්තුමක් ඉන්නවා කරුණා කරලා අපිට මේ වගේ අවස්ථාවල් දෙන්නේ කියලා එක මිනිහෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔක්කොම ස්වාමීන් වහන්සලා කියනවලු ඔය සීලය පිළිබඳ ගණන් ගන්න නැතුව භාවනා කරන්න කරනකොට හරියයි කියලා මම නම් පිළිගත්තේ නැතිලු මමත් ඔබ වහන්සේ අතින්ම නම් අහලා නැහැ බෑ ඔබ වහන්සේත් කියනවා ඇතිලු ඕක ඒ වුණාට ස්වාමීන් වහන්සේ සක්මනේ ඔබ වහන්සේ දුන සක්මනේ මෙහෙම පියවර හතරක් යනකම් මේ වම මේ දකුණ කියනට ඇඟ කිලිපොළන්න ගත්තා ඊවා. දෙති හරිනේ සතිය පස්වෙනි පියවර තියෙනකොට මට කියන්නම හිතුණා ඊවා ඔය මොනව නැතුණ සතිය පිටලා ඊය. මම කතා කරන්නේ මම මහා ලොකු භවනාකාරයෙක් නෙවෙයි. දන් දීලත් නැවන් සිල් දකරන්නේ නැහැ. සිල් දකන හිරේ ඉන්න වෙන්නේ නැහැ නේ. නමුත් ස්වාමීන් වහන්සේ පියවර හතර තියන්න පුළුවන්. හතර තියෙනකොට ෂුවර්ලි පස්සේ නියු බලුවන් කියලා. ඉතින් අපි කොච්චර තැවෙනවද කියලා බලන්න මේ මේ අපි දන් දුන්නම දි ඇති, සිල් දැකලම දි ඇති, සතියම දි ඇති, ප්‍රඥාවම දි ඇති, ත්‍රිපිටකය දන්නම දි ඇති, පාරමිතා පෙරලම දි ඇති මේ සේර මාර්ග පාක්ෂිකයිනේ. මම හිතන එක හොඳ ප්‍රකාශයක් කියලා පියවර හතරක් යනකම් කඩා ගන්න නැතුව වම දකුණ වම දකුණ දීලා පස්වෙනි එකට පියවර උස්සනකොට මම නෙවෙයි ස්වාමීන් වහන්සේ මට ආපු සතුට. ඉතින් ඒ චීජ බෑන්න මේ සීලේ අඩුව ඇති දෙකේ පන්තියේ පෙළෙලා ඇති නිසා තුනට යන්න බෑ කියලා තමයි නීචි දා ගන්න. ඉතින් මේක නිසා ජීවිතේ මල් විහිම්පත් අපිට විතර මෙච්චර මනුස්ස සම්පත්තියක් ඇහ කන දිවනාදී කෙලින් හැදිලා බුද්ධ ශාසනය ලැබිලා කල්යාණ මිත්‍රත්වයේ ලැබිලා ක්ෂණ සම්පත්තිය ලැබිලා ඔක්කොම හම් වෙලා ඒත් මම හිතනවා මං හිතන්නේ සීලමක් හරි අප්සෙට් එකක් ඇති ඒක තමයි මේ දැන් කරලත් නැහැ කරපුවා කියන්නේත් නැහැ උසාවියට කැමතිත් නැහැ බෑ හැම නිල කාමරේට යන්න කැමති <laughs> ඒ වටමයිත් එක්ක හම් වෙන්නේ <laughs> ඔය නිලේ මයි ළඟ නැහැ දෙන්නෙම නැහැ. ඒ කියන්නේ මේකෙදි කරන්න බැන්න. බෑ මේකේ තියෙන්නේ තද බල හීනමානයි. තද බල හීනමානයි මේක තමයි මම මේ බණේදී කිව්වේ සදාචාරවාදී කියලා. අපිට පුදුමාකාර එහෙණයක් ගහලා තියෙනවා. මම කියන්නේ සදාචාරයට ගණන් ගන්න එපා කියලා. අපි මේ සදාචාරය හිරුණාට පස්සේ යේසුස් වහන්සේ කුරුසයේ තියලා එන ගැහුවා වගේ. අපිට කවුදෝ කියලා තිබු සදාචාරයක්. මේ සදාචාරය කියලා අපි අල්ලගෙන තියෙන බොහෝ දේවල් සීලබ්බත පරමාසයි. ඒ නිසා ඒක කරලා නැතුව ඇති කියලා තමන්ම දැවිලා මේක දැන් දවස් කීයක් භාවනා කරාද කියලා බලන්න අපි. ඒ ඔක්කොම දිගටම කියනවා මට භාවනා හරියයිද කියන සැකේවත් තාම ඇතිලා නැහැ. මම දන්නවා ඒක බරපතල හැකියක් කියලා. නමුත් මේ වම තිනකොට වම දන්නවනම් ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවද කියන එක අහන්න මට අයිතියක් තියෙනවා. මම එච්චරයි අහන්නේ. නැත්නම් මේ උසාවියට ගෙනල්ලා මරණ දඬුවම දෙන්න තීන්දුව කරනවා නෙවෙයි. ඉතින් ඒ වගේ ඒ වගේ දෙයකට කොච්චර පැකිලෙනවද? ඒ කියන්නේ මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් ඇවිල්ලා මුහුණ දෙන්නේ. කොච්චර පැකිලෙනවද? ඒකද සදාචාරය කියන්නේ. ඒක විලිලජ්ජ නැති දෙයක් නේ. බුදුසසුනේ කියන්නේ Tamange ප්‍රශ්නයක් අහන්නාම ඒක අහන එක නෙමෙයි බයලජ්ජාව කියන්නේ. Tamange කියන්නේත් එක බුදින එකත් නෙමෙයි බයලජ්ජාව කියන්නේ. ඒක පැහැදිලිවම කියලා තියෙනවා බුදුහාරෝ. බඩගින්න බට්ටියක් කිල්ලනකොට ඒක බයලජ්ජාව නෙමෙයි. ඔය බයලජ්ජාව කියන්නේ මේ නොකෑමන දාපතොර වට්ටපඳුර වැඩ කරන්න. මේක නෙවෙයි. ඒක නිසා මම දැනගන්න කැමති ලියුම ලියලා දාන්න මට මේ දක ඔක්කොම තියෙනවා ඒත් මට වම තියෙනකොට වම තියෙන බව දැනගන්න පුළුවන්. දැනත් අඩු ගානේ මම ඉඳගෙන නෙවෙයි ඇවිදින්මින් ඉන්නේ කෙනක දැනගන්න පුළුවන්. ඒ ඉඳගත්තර පස්සේ ආනපාන නොපනිච්චාවයි මේ ඉඳගෙන ඉන්න තැන් වල හැපෙන තැන් නොදැනිච්චාවයි මම දැන් ඇවිදිනව නෙවෙයි කියන එක දැනගන්න පුළුවන් නම් ඉතින් එච්චරයි. ඒකට දෙවන්නේක් ඕනේ නෑ මම මේ කරන්න හදන කණ්ණාඩියක් දෙනවා. මේකෙන් මූණ බලාගන්න කියලා. ආවද නිල කාමරේ දිහාම ප්‍රතික්ෂේප කරනවා නේද? මං කියවනේ උත්තරේ දැන්. අර අර සිදු ටෙලි නාට්‍ය අර පොඩි එකක් කියන වගේ හැමදේම මට හිතුණා ඔක හරියන්නේ නැති වෙයි කියලා. නිකමට හිතුණා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ කොහොමඩක්වත් තෝල් කෑ කැමති නැහැ වැඩිට. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි සමාධි අවස්ථාවක සිට ඒ කැඩී යන විට ශරීරයේ ඇතිවන වෙනස්කම් සතිය නිරීක්ෂණය කෙලිමි. පළමුව දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙහි තද වේදනාවක් දැනුනි. ඉන්පසු එම වේදනාව දකුණු දන හිස්සේ දැනුනි. ඉන්පසු වම් කකුලේ මාපට ඇඟිල්ලත් දන හිසත් දැනුනි. මෙලෙස නින්දක තිබුණු ශරීරය ක්‍රමක්‍රමයෙන් යලි වැඩ පටන් ගන්නවා ලෙස දැනුනි. මෙය ආමාශයට ආවිත තද බඩේ දැඟලිල්ලක් හා උක්කාර ගතියක් දැනුනි. මෙම අත්දැකීම වේදනාකාරී දුක් සහිත අත්දැකීමක් විය. ඉන්පසු හිත නැවත ගොරෝසු ආස්වාස හා ප්‍රස්වාස ආස්වාසය හා ප්‍රස්වාසයට ගෙන ගියෙමි. හුස්ම රැල්ල තුනී වෙන සැටි සතියෙන් බලා සිටිමි. නැවත ශරීරයේ සැහැල් වී නොදැනෙන ගතියට ආවෙමි. එතෙක් එය සුවදායක දැනීමක් මිස වේදනාකාරී දැනීමක් නොවිනි. මෙලෙස නිරීක්ෂණයෙන් ශරීරයේ තියෙන දුකත් ඒන් අත්වීමෙන් ඈත් ඒන් ඈත්වීමෙන් ලැබෙන සුවයත් අත්දැකෙමි. මේ ලෙස නිරීක්ෂණය කිරීමේ හරි වැරදි පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු හැමට තෙරුවන් සරණයි. දුක් වේදනා විතරක් නෙවෙයි දුක් වේදනාවක් නැති වුණාට අනිවාර්යයෙන්ම සැපක් නෑ. මේ අර මේ හිතට මතුවෙන ඕනෑම අරමුණක් ගෙවීම බැලීම සැපක්. ඒකට කියනවා Nirodhe බැලීම, ක්ෂය වීම බැලීම, වැය වීම බැලීම, පටිනිස්සග්ගණය කියලා. ඒ මොකද බුදුරජාණන්සේගේ ප්‍රකාශයක් තියෙනවා හිතට මතුවෙන හැම දෙයක්ම දුකක් කියලා. මතුවෙන තාක් සියල්ල දුක් ඒ නිසා දුක් වේදනාවක් ආපම එකට ප්‍රකටවම පේන දුකනේ කියන්නේ දුක්ඛ දුක්ඛනේ. ඒක ගෙවෙනකොට සැපනේ. යෝගේ මතුවෙච්ච ඕනම දෙයක් යනකොට තියෙන සුඛයට බුදුහාමර කියන්නේ නිරෝධ රසය කියලා. ලුණු මුහුදේ ඕනම තැනකින් තල ගාලා බැලුවොත් ලුණු රසයි. ඒක මුහුදේ ස්වභාවයක්. ඒ වගේ තමයි මේ ධර්මයේ තියෙන එකම රසය ධර්ම රසය ඕනම දෙයක් ගෙවෙනවා බලනකොට ඇති වෙන නිරෝධ නැත්නම් ඒකට විරාග විරජ්‍යති නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියලා සඳහන් කරලා තියෙනවා. අන්නෝ රසය දැක ගන්න නම් සම්පූර්ණ සිද්ධිය ඇවිල්ලා ඉවර වෙනකන් යන්න යන්න ඕනේ. ඒ නිසා අපියෝ කියන සැපත්, අපියෝ කියන දුකත්, එහෙම නැත්නම් අපිට කියන මේ සද්දත්, වේදනත්, ආනාපානෙත් ඔක්කොම මේ ගෙවෙන තැන බැලිල්ල තමයි යතුරු තියෙන්නේ. ඒකට කියනවා Nirodhe බැලීම නැත්තම් නිවිසමානා නිවිසති. uppajjamana uppajjati අපේ සංසාරේ තියෙන්නේ උපදින පැත්ත බලන එක. බල ඒ කියන්නේ ඒ තරම්ම දුක උපදිනවට කැමති අපි. ඕනි විවිධයක් යනවා. නැවි යන හැටි දිහා බලනකොට පේන්නේ නම් ආස්තික හැඟීමක් වගේ, පේන්නේ නිකන් පරාජිත හැඟීමක් වගේ, නිකන් වැරදි හොයන අදහසින් වගේ. ඒක තමයි Nirodhe කියන්නේ. ඊට පස්සේ තමයි යා Nirodhagaamane ප්‍රතිපදාව මොකද්ද කියලා තේරුම් ගන්න. මේ මේ Nirodhe දැකීම සඳහා ඇවතුම් පැවතුම තමයි Nirodhagaamane ප්‍රතිපදාව කියන්නේ. Nirodhe පිළිබඳව හරියට අවබෝධයක් නැති කෙනාට ඒ Nirodhagaamane ප්‍රතිපදාව කියලා ওই කියන සම්මාදිට්ඨි සම්මා සංකප්ප නිකන් වචන විතරයි. කවදා හෝ මේ නිරුද්ධ වෙන හැටි දැක්කට පස්සේ ඒ ඔක්කොම දකින්න ඕනෙත් නැහැ. එකක හරි දැක්කට පස්සේ කියා දැනගන්න පුළුවන් මේක දැකිය හැක්කක් කියලා. දැක්කට පස්සේ එන එන ඕනම දේ ඕනේ නාඩගමක් නටන්න දෙන්න. ඕනේ විදිහකට උලි මේ මේ කොමල පපා අඟර අඟර දඟර පපා එන්න අරින්න බය වෙන්න එපා. ඔය එන විදිහටම යන්න. යන හැට විතරක් බලන්න. එදාට තේරෙන්න පටන් ගන්නවා ඔය කුමන නැටුම් කෙලි කවට සිනාදා ඉවර වෙන තැන තමයි ගේම තියෙන්නේ. ඒ වෙනකන් කරවනින් එක තමයි ඉවසනවා කියන්නේ. ඉතින් එතෙන්ට යනකම් එන්නේ උතුරු දිශාවෙන්ද දකුණු දිශාවෙන්ද ගෑණියෙක්ද පිරිමියෙක්ද සුබද අසුබද ඒ විනිශ්චය සියල්ලම අර Nirodhe බැලීමේ අහිතකම නැති කරනවා. විනිශ්චය මොකුත් මොන යකාවත් කමන්නේ. එයා මොන ඇඩ්‍රස් කාඩ් එක දික් කරනවත් කමන්නේ. යන හැටි බලන්න. ඉතින් මේකේ ඒක පිළිවෙල වෙලා තියෙනවා. ඔය ගියාට මේක නැවත සාතික කරන ආයෙ එනවා. මුකුළු පපා කොමල පපා ওই වේදනාව එනවා ආයසරය. ඒකට දැනගන්න ඕන මම ඉස්සෙල්ලා දැකපු එක ආයසරයක් බලන්න මට අවස්ථාවක් ලැබෙනවා. එච්චර තන ওই පළවෙනි සැරේ විතර දෙවෙනි සැරේ රංගනේ රංගපාන්නේ නැහැ. දෙවෙනි සැරේ විතර තුන්වෙනි සැරේ රංගනේ රංගපාන්නේ නැහැ. හැබැයි රංගනේ රංගපානවා. ආයසරයක් ඔය ඇවිල්ලා ආයෙ නැති වෙනවා. නැති වෙච්ච පස්සේ ආයෙ දැනෙනවා. හරි. දැන් පොඩ්ඩක් ගිමන් අරින්න පුළුවන්. අරමුණු නැහැ නැත්නම් වේදනාවක් නැහැ. ඊට පස්සේ යකින ආයෙ එනවා. ආන්නේ විදිහට මේ කැරක් කැරක් කැරක් කැරකි බෙඩ් ස්ප්‍රින්ග් එක වගේ උඩට උඩට උඩට උඩට යන. එතකොට තේරෙන්න පටන් ගන්නවා මුල් වෙනි මුල් සැරේ දකින්න තරම් ඒක විරූලන් නෑ. එහෙම නැත්නම් මේ වද දෙන සුළු ගතිය දෙවෙනි සැරේ නෑ. දෙවෙනි සැරේට වැඩිය තුන් සැරේ නෑ. හතරවෙනි සැරේ නෑ. එන්නේ එන්නේ එන්නේ ඒක නිකන් එන්න ඕනවට එන යුතුයකමට ඇවිල්ලා කරලා යනවා වගේ එන්න පටන් ගන්නවා. එතකොට යෝගාවදත් වෙනවා දැන් වැඩේ වශී වේගන එන්නේ. දැන් වැඩේ සිද්ධි වේගන එන්නේ ඉවර වෙනකම්ම යන්න දෙන්න ඕනේ. ඒක මේ ඒක විසින්ම සංසිද්ධිය විසින්ම ඉවරනකම් යන්න ඕනේ. ඇක්සලරේට් කරන්න යන්නත් එපා, සප්‍රෙස් කරන්න යන්නත් එපා. ඒ නිසා ඔය ක්‍රමේ එක පරියන්කකදී ওই වගේ චක්‍ර දෙකක් නෙවෙයි තුනක් හතරක් පහක් හයක් හතක් අටක් යන්න එක තමයි දෙන්න දෙන උපදේශය. ස්වාමීන් වහන්සේ මේ වගේ තැනක එක දිගටම කරනකොට එහෙම අත්දැකීම් දැක්කට gederedit කරනවා හැමදාම වගේ වුණාට gederedi එච්චර දුරට හිත මේ ඒ නිවෙන ඒ தത്വයට ඇවිල්ලා ඔච්චර බලන්න තරම් එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ වගේ තැනකදී තමයි ඒ ඒ වගේ දේවල් දකින්නේ ඒ නිසා ඒ කියන්නේ gedara පැයක් කරනවා මදිද ස්වාමීන් වහන්සේ? නෑ පසුබබා මේ පසුබිමත් බලපානවා. අපි තාම සියුම් දෙයක් බලනකොට ඒ සියුම් දේ බලන ඇහැට දාගෙන කණ්ණාඩියේ දැල බැඳිලා තියෙනවනම් සියුම් දේ බලන්න බෑනේ. බලන එක හරි සිද්ධියක් වෙනවා. ඇහි දැල බැඳලානේ. එහෙම නැත්නම් මේ පරිසරය ලස්සන නෑනේ. දූවිලි තියෙනකොට වැසක් වැසට පස්සේ ලස්සනයිනේ. ඒ වගේ ඒවා බලපෑම් තියෙනවා. ඒ කියන්නේ මේ ගුණාත්මක වෙනස්කම් තියෙනවා. නමුත් ඒක තමයි අපි ජීවන රටාව හදාගන්න ඕනේ. දැන් මේ පින්නුවාට පස්සේ පේනවනේ මට මේකේ ප්‍රභවයේ තියෙනවට හැකියාව තියෙනවා. බැලිය යුතු දෘෂ්ටි කෝණයක් ගන්නවා. මේ තැනදී හොඳ නැහැ මේ තැනදී හොඳයි. එතනදී පුදුරජනස කියන්නේ මට මතක නැහැ සූත්‍රය මොකද්ද කියලා. ඒ Tamanට මෙච්චර ලස්සන පේන දේ නොපෙනෙන තැනට ගියාට පස්සේ එතන කැමැත් තියෙනවා, ඇඳුමක් තියෙනවා, ගුරුවරයෙක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒත් පේන්නේ නැහැ. ගුරුරෙත් හරි කැමති ඉන්නේ කියලා. නමුත් තව තැනක් තියෙන්න පුළුවන් දුරට බේනවා. එතන ගුරුවර කැමතිත් නැහැ. ඵලයන් කියනවා. කැමැත් හොඳ නැහැ. ඉඳුමත් හොඳ නැහැ. ඇඳුමත් හොඳ නැහැ. බුදුසසුන කියලා වැඳලා කියන්නේ කියලා මට මෙතනදී සමාධිය හරියනවා. ඒ නිසා මට අනුකම්පා කරලා පුකට පයින් ගහද්දිත් ඉන්නේ කියලා කියනවා. ඵලයන් ඒ කියන්නේ එලවද්දිත් ඉන්දිය කියලා තියෙනවා. මොකද මේක යාප්පු ඉනික ලාභයි ඒ වෙලාවේදී. ඉතින් අපි ලබන්න බලන්න බලාපොරොත්තු වෙන්නේ අර ආමිෂ හතරද එහෙනම් තමයි පිරිසුදුකමද කියන එක කිසි කෙනෙකුට වගේ කියන්න බෑ. Taman දැනගන්න ඕනේ ඒ සඳහා ඒ සම්මා පණිදි තමන්ගේ එල්ලේ යහපත් පරමාර්ථයක් වෙන්න ඕනේ. සම්මා ආජීවේ ඒ සඳහා ඕන දෙයක් කැප කරන්න ඕනේ. අන්නේ විදිහට අත්ත සම්මා පණිදි කියන එක කවුරුවක්වත් තේරෙන්නේ නැහැ Taman විතරයි තේරෙන්නේ. පහු වෙනකොට නම් ඒ කියන්නේ ඕක ඒ ස්ට්‍රැටජිකලි ගිහිල්ලා අල්ලගත්තට පස්සේ නම් ඕන තරම් ගන්න පුළුවන්. අශි වුණාට පස්සේ නමුත් අර හරි එන වෙලාවදී ඒ සඳහා කළ යුතු උප්පරිම ඕනම දෙයක් කැප කරන්නයි කියලා තියෙනවා කැප කෙරෙනවා. ඒකට කාටවත් උත්තර බඳ බඳ ඉන්නේ. ඒක කියලා තියෙනවා ඔක්කොම සබ පහසුකමක් තියෙනවා. නමුත් මේක පේන්නේ නැත්තම් නොකිය ගියත් කමක් නැහැ කියලා එතනින්. රෑ ගියාට කමන්නේ මොකද මිනිස්සු හොයන්නේ මේ භාවනා කරන්න ඕන පහසු කන්ටිකට මේ මේ එහෙම නැත්තම් හොයන්නේ භාවනාවේදී එල්ලේ හම්බෙන එක නම් තමයි ට්‍රේස් කරලා දැනගන්න පුළුවන් ඉන්නේ ඒ සඳහා පෙරකල බිනත් උදව් කරනවා ප්‍රතිරූප දේශයත් උදව් කරනවා පින් ඇති බිම සත්පුරුෂ සංසේවනත් උදව් කරනවා. හැබැයි තමන්ගේ ප්‍රයෝග ඥානෙ තියෙන්න ඕනේ. ප්‍රයෝග ඥානෙ තියෙන්න ඕනේ මේ වෙන මොනම දෙයකටවත් නෙමෙයි මම මේ කැප කරන්නේ. මුල දුවන්නේ නැහැනේ කවදාකවත් ඕජාව නැති දිහාට. මුල දුවන්නේ පොහොර තියෙන දැන්. ඒ නිසා මුලක් කවදා කෙලින් යන්නේ නැහැ මෙහෙම මෙහෙම මෙහෙම වෙවි යන්නේ යා ඕජාවට යන්නේ. ඒකට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒක තමයි බුදුරජාණන්ච ඔය කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා ඔක්කොම ගුරුවරු කැමතිලා තියෙද්දිත් කඩාගෙන ගියේ. ඒක නිසා ඒක දන්නවනම් ප්‍රකාශ කර කර ඉන්නත් එපා. රාජිකරෝගේ කිසි ලාභයක් නැව කහන්න කවුරක්වත් නැහැ මේ ලෝකේ. Taman දැනගන්න ඕන ඕජාව තියෙන තැන මුල යනවා වගේ මම කියන්නේ වැල යන පැත්තට මැස ගහපන් කියලා. ඒ පැත්තට මැස ගහගෙන අනේකයි තියෙන්නේ. ඒකටයි මම කියන්නේ මේ ස්ඥාන ප්‍රඥාව කියලා ගත්තේ. අන්නකයි ස්ඥාන ප්‍රඥාව කියන්නේ. ඒක නැත්තම් ඒක කරන්නේ. ඒක කඩේ සාප්පුවේ ගන්න නැහැ. ඒ කිසිම පොතක නැහැ. ඒකට කියනවා යල විඥාව කියලා. අපිත් ඉන්න මේ මොකක් මිනිස්සේ කෝ කතා කරන නලන් කියලා කියනවා. අන්න හිටනෝ කියලා කියනවා උදේට. ස්ඥාන ප්‍රඥාව උඩ උඩ කියනට හරියට කියන්නේ. ඌ මේ නැති ඉඳ මම ඔය කියන්නේ. ආ ප්‍රශ්නයක් තියෙනවා හඳුනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය කරගෙන දිගටම කරගෙන ආවා. පළවෙනි පාරට ඊනේ පෙරේදා අවස්වරුවේ මට වැඩි වෙලාවක් මේ ප්‍රාස්වාසයේ ගෙවෙන විදිහ බලාගෙන ඉන්න පුළුවන් වුණා. මේ නමුත් ආයේ ආයේ එතකොට ආයේ පටන් ගන්න වෙලාවේ ලොකු පැහැදිලි ලියකක් කමක් තිබුණ නැහැ. මම මේ ආයෙ වார்த்தාවක් ලියනවා කියලා හිතලා ඊට පස්සේ මම හිතුවා තව අද කරලිවලා බලලා මම වார்த்தාවක් ලියනවා කියලා ස්වාමීන් වහන්සේ. අනේ එතන මේ පළවෙනි පාරට ගෙවෙන විදිය මට දැනෙන් දැනුණා. කලින් එහෙම දැනලා තිබුණේම නැහැ. එච්චර පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔයතුරු වார்த்தා නොලියන්න හේතුනේ මොකද්ද? අද ආයෙ කරලිවලා ස්වාමීන් වහන්සේ ඒකල තව කරලා ලියන්නේ. ඔය ඒ කියන්නේ ඊට පස්සේ කරන්න වෙලාවක් ආවේ නැහැ. අද දවසේ කරා සවන සිරණ වාර්තාවල යන්න හම්බුනේ සවන. ඒතර අද දවසේ කරනකොට ඊයේ වෙච්ච එක උනාද අද? උනා සවනස. ඒකයි වැදගත් දෙය. ඊයේ වෙච්ච එක. අර වගේම වැඩි වෙලාවක් නම් දැනුන් නැහැ නමුත් මේ ඒ වුණාට ඒ ගෙවිවීම පැත්ත මට බලාගෙන ඉන්න මේ පුළුවන් වුණා. ඒක සැරේ යෝනේ මුළු සංසාරෙට එක සැරේ යෝනේ ඕක. දැනගත්තට පස්සේ වෙනවා බැලුවොත් පේනවා. නැතිකම නෙමෙයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලන්නේ හට ගන්න පැත්ත. කොහොම හරි ගිහිල්ලා ගිහිල්ලා දවසක බැලුවොත් අපි කිව්වොත් මිලදී ගන්න හදන බඩුවක තාම මිලදී අරගෙන නැගේ paluddක් තියෙනවා. අපි දන්නවනේ paludd අපිට ලාභයි කියලා. අඩුවෙන් ගන්න පුළුවන් එතකොට. ඒක නිසා ඒක දැක්කට පස්සේ ආයෙක නොදක ඉන්න බෑ කොහොමඩක්වත්. බඩු ගන්න ඉස්සෙල්ලා මම දැක්ක ඒකට අපි සේල්ස් වන්ට කතා කරගෙන මේ බඩුව තමයි මට ඕනේ මෙන්න මේතර පොඩි වැරද්දක් තියෙනවා. ඒක කොතනද කියලා පෙන්වන්න කිව්වම ওই ආයතන කරකෝ කරකව බලනකොට අපිට වැළපෙන්න පේන්නේ සේල්ස් වන්ට පේන්නේ නැහැ ඒක. මම දන්නවා ඒක දැකපු තැන. අරවල බලනකොට කියන දේ මෙන්න මෙතන තියෙන්නේ කියලා. හැබැයි පේනුනේ නැති වුණත් මම දන්නවා කොච්චර හරි බලන්න ඕනේ මොකද මට ෂුවර් මේක තිබ්බයි කියලා. අන්න ඒ වගේ මේක එක සැරේයි බලන්න ඕනේ. මම නිල්ලඹ ඉන්න කාලේ මේ ඕකක් කියන්න ගියාම ડોક્ટર පරාක්‍රම මම අඳ ගහන ගියා මේ නිල්ලඹ බංකුවේ තියෙන පැත්තේ ඉන්න අනිත් පැත්තට. එන්නේ ගිහිල්ලා ඒකේ බතලේ කියලා තියෙනවා පිටිපස්සෙන් මේ බතල ගෙඩියක් වාගේ. ඉස්සරහින් තියෙනවා මේ බයිබල් රොක් එක. දැන් ඌරගල තියෙනවා පිටිපස්සේ ඉස්සලා තියෙනවා බතලේ කර. කඳු දෙක මෙහෙම පේන්නේ නැහැ එකක් ඉස්සරහ එකක් තියෙනවා කියලා. යහය. ඒ වෙලාවේ මීදුමක් බාලා. ඌරගලට ඉස්සරහින් බතලේ ගල පේන්න තියෙනවා දැන්. දෙක වෙන් වෙලා. ඊට පස්සේ මං අඬ ගන්න කියලා කිව්වා උඹට දැන් පේනවද? පිටිපස්සේ තියෙන ෂැඩෝ එක අඩුවේ කන්දයි ඊට පස්සේ මීදුමක් ඉස්සරහින් තියෙනවා බතල කියලා ෂෝක් එකට කියලා. ඊට පස්සේ දැක්කට පස්සේ හරි ඔච්චරයි අද පාඩම කියලා අනිත් දවසේ යනකොට මීදුම නැහැ. දැන් දෙක එක මර්ජ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා දැන් බලපන් කියලා. මම දන්නවා ෂුවර් මේ දෙක දෙකක් කියලා. ඉතින් බලන්න ඉන්නකොට ඉන්නකොට පේනවා දෙක වෙන් වෙලා පේනවා. මොකද ඊයේ දැකපු හින්දා. ඊට පස්සේ කිව්වා සත්‍ය එක සැරයක් දැක්කට පස්සේ ආය කවදාවත් මොන මැරුවත් නොදක ඉඳලා බෑ. ඒකේ තරම්ම හැබෑ වෙනසක් ඇති කරනවා. ඒක නිසා මේ ආය නොපෙනුනා කියලා යායක මේ අතහැරලා දාන්නේ. ආය හම්බෙච්චාසේ ආය බලනවා. බලනකොට බලනකොට ඒක පේන හැම වෙලාවෙදිම පළවෙනි දවසේ වගේ තිල්ස් නැහැ. ෆ්‍රීල්ස් නැහැ හැබැයි දෙවෙනි දවසේ පේනවා මේක කොච්චර පෙනුනත් වැසැංගෙන්න හදන හැටි වැසැංගුවාට ඒකටම මානසිකාරය යොදවෙන හැටි ඒක මගෙත් නෙවෙයි අන්තිමට බලනකොට ඒ තැනට මානසිකාරය යොදවලා බලන එක මගෙත් නෙවෙයි ඒක සැරයක් දැක්කට පස්සේ එතෙන් හිත යන පටන් ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ හිතට ඒ හොයාගෙන ගිහලා ඒ දේ බලන ගැටයට පුළුවන් තරම් අනුග්‍රහ කරනකොට අනුග්‍රහ කරන සමාහට පේනවා ඒක පේන්නේ උදේවරුේ. ඇන්දවරට පේන්නේ නැහැ. නැත්නම් ඒක පේන්නේ ගොඩක් අර සක්මන් කරනවා. පරියන්කේ පේන්නේ ආන්නේම කියලා අපිට පේන මෙයාට සප්පාය වේලාවල් තියෙනවා. ඒකට උදව් කරලා කරලා බලනකොට ඔය එක තැනක දැකපු එක අන්තිමට මුළු සංසාරේ පුරාවට පේන්න පටන් ගන්නවා. ඒක ඒ ඒ කොටස ජීවිතේ හරීම ප්‍රාණවත් වෙලාවක්. ඕනම දෙයක් කවුරු මොන જાතියින් පෙන්වන්න හැදුවත් ඒකේ පැලිරක් පේනවා. ඔය කොච්චර 100ට 100ක් හරි ඕනම තීරිය එකක් ඕනම ෆෝමියුලා එකක් ඒක ඇතුළේම ඒකේ මේ වනසිතවිල්ල තියෙනවා ඕනෙම ගානක උත්තරේ ගාන ඇතුලේ තියෙනවනේ. ඉගෙන උන්ට ගාන කියවන්නේ කියනවා. ඒක දැනගත්ත පස්සේ ඉතින් සුළු කරන එක පොඩි දෙයක් නේ. ඉතින්ලා ගාන උත්තරේ එනකන් ගාන කියවන්න කියනවා. ඉතින් එහෙම නැතුව මොන කොලයක් කරන් ලිව්වත් මොන ප්‍රමේය ඇප්ලයි කරත් ඇති වැඩක් නැහැ නේ. ඒක තමයි අයින්ස්ටයින් කිව්වේ ගාන කියන්නේ ඒක ඇතුළේ උත්තරේ තියෙනවා. ගාන කියෝපන්. උත්තරේ එනකන් කියෝපන්. ඊට ඉස්සෙල්ලා හදන්න යන්න එපා. දැන් අපේ වෙලා තියෙන බුද්ධ ආගම මේක දකින්න ඉස්සෙල්ලා නිරෝධ මාර්ග ප්‍රතිපදාව කාපට් කරලා හදන්න හදනවනේ ඒක ලියලා හොඳ ඉන්ටර්කූලර් කාර් එකක් ගෙනල්ලා තියාගෙන දැන් යන්න හදනවා. කොහේ යන්නේ? මේක දැකලා නැහැ මේ නිරෝධය දැකලා නෙවෙයි නිරෝධ මාර්ගය හදන්නේ. ඒ නිසා ඕනෙම තැනක තියෙන පාර කියලා හදලා ඉවරලා යන ගමනක් මේක නෑ. ඉස්සෙල්ලා පොයින්ට් එක දැක්කට පස්සේ තමයි ඒකට ඕනේ පාර හැදෙන්නේ. ඒ නිසා දෙන්නේක්ගේ සමාන නෑ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. හැබැයි නිරෝධයේ දකින්න හැටි බැලුවොත් දෙන්නේක් එක සිද්ධියේදී දකින්නෙත් නැහැ. හරිම ඉන්ට්‍රින්සික් හරිම ඉලෙක්ට්‍රික් වැඩක් මේකේ තියෙන්නේ. උනාට පස්සේ මනුස්සයාට ඉතින් ආය කාලයක් කො නොපෙනී යනවා. හැබැයි ආය නොදකින්න නම් බෑ. කොහොම කරත් එතෙන්ට ඇදලා යන ගතියක් තියෙනවා. ඒක නිසා අපිට දැන් බුදුරජාණන්සේගේ තියෙන ප්‍රකාශයක් යම් කිසි කෙනෙක් සෝවන් කෙරුවට පස්සේ ඉන්හිහට බුදුරජාණන්සේ එළවන්නේ නැහැ. ඊට පස්සේ ආයෙක ඇදලා යනවා. ඒ බුරුමේ පන්දිස්වාංශ කියනවා මන්නම් කියන්නේ උන්න වගේ දේ ඉවර වෙන තැන බලන්න. නැත්නම් උදේ වය දෙක දකින්න තැනට ගිනවට පස්සේ එහෙනම් එයාට තනියෙන් භාවනා කරාට කමන්නේ ඕන තැනකට ගිහලා කරගනි. මොකද මේක මකන්න බෑ ඌට ඊට පස්සේ මොලේ. తాවකාලිකව අඩු වෙනවා නැතුනට මේකෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අනුග්‍රහ කිරීම තමයි අපේ Brahmacharya කියන්නේ. තපස කියන්නේ භාවනා මධ්‍යස්ථානය කියන්නේ සීල කියන්නේ ඔක්කොම ඔකට අනුග්‍රහ කරන එක. නිසා එකම දෝෂයයි කියනවනම් කියන්න තියෙන ලියපු නැති එක විතරයි. එනත් එක මේ තෝල්කයා එක එකනට මයික් එක දෙනවා. මං විතරම බේරලා ඉන්නේ හැමෝටම අන්තිම මට උසාවියේ යන්න වෙයි කියලා. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දින කීපෙහි මාළද භාවනා අධ්‍යක්ෂින් පිටියෙන් මෙසේ දක්වමි. පළවෙනි එක හුස්ම සංසිඳී ගිය පසු දිගින් දිගටම සිදුවන හිස කඩා වැටීම් සහ එය සකසා ගැනීම. දෙවෙනි එක සකසාගත් පසු සතියෙන් සිට මෙම නිදිමත වැනි ස්වභාවයේ මුල අල්ලා ගැනීමට උත්සාහ කිරීම. තුන හිස කඩා වැටෙනවා සමගම වාගේ ගැස්සීමකින් මෙන් හිස සකස් කර ගැනීම දැන් දැන් සිදුවේ. හතර සමහර විට ආත්පස ආලෝකමත් වී සමහර විට ආත්පස ආලෝකමත් වී සිත මේ தත්වෙන් මිදී අවදිභාවයකටපත් වේ. ආලෝකයේ දීප්තිය අඩු වැඩි වෙමින් පවතී. ඊටාම සිහින්ව දැනෙන හුස්මත් අවට පවතින ශබ්දත් දැනෙන අතර ශරීරයේ ඉරියව් මාරු කළ නොහැකි ලෙස ගල් ගැසී ඇති සේකුත් දැනේ. සෑම පර්යංකයක්ම අවසානයේ දනහිස් වේදනාවක් උග්‍ර වී ඉරියව්ව මාරු කරන නමුත් මේ සමාධියක් වැනි තත්ත්වය ඇති වූ විට වේදනාවක්ද ඉස්මතු නොවේ. සමහර විට මේ தත්ත්වය කිටි කාලයක් පවතින අතර සමහර පරියන්කවලදී අවසානය දක්වා පවතී. දක්වාම පවතී. එවිටයින් මිදීමට නොහැකිසේ දැනේ විදින්ට. මේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔයකේ පොයින්ට් දෙකයි සුද්ධ කරගන්න තියෙන්නේ. එකක් තියෙනවා සමහරලාට කකුල වේදනාව නිසා කකුල දමලා ඉරියව් වෙනස් කරනවා කියලා වෙනස් කරාට පස්සේ අර තිබුණු මට්ටමට නැවත නැත්තම් නැවත භාවනා කරගෙන යන්න පුළුවන් ද කියන එක ඒක. අන්තිම වාක්‍යෙට ඉස්සලා කියනවා මේ தත්ත්වය කියලා මොකක්ද කියලා පින් පොයින්ට් වෙලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න විදියක් නැහැ. මේ தත්ත්වේ භාවනා හමාර වෙනකන් තියෙනවා කියනවා මොකද්ද මේ தත්ත්වය කියන එක ඒ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ මේ හරියටම වෙන් කරලා වෙන් කරලා කියලා නැහැ. ඒක කියනවනම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මොකද්ද මේ தත්ත්වය කියලා කියන්නේ කියලා. සම්හස ඒ සිතේ අවදිභාවයේ එපත් වෙන දිගටම තියෙනවා පරයන්ති. ඔව් ඒක නිසා මේ தත්ත්වය කියන්නේ බා. මොකද தත්ත්ව 15ක් විතර අඳුල්ලා දීලා තියෙනවා දැන්. ඊටසේ එනම් කියන්නේ මේ අවදි භාවය தত্ত্ব කියලා. ඒ අර ඉස්සලා තියෙන තෝන්තු වගේ ගතියකට වැටෙනවා. ඊට පස්සේ බෙල්ල කඩා වැටලක පහට ගැස්සෙනවා තේරෙනවා. මේ වගේ තුන හතරක් ගියාට පස්සේ ඒක පාරට සම්පූර්ණයෙන්ම පිරිසුදුකමක් එනවා. ඒ කියන්නේ හිත ඉද්ද ගැහුවා වගේ හිතන වෙලාව. ඒටි ඒක මම වාර්තා කරලා පස්සේ පන්දිස්වාංශයට මට හැමදාම විනාඩි 20ක්වත් 30ක්වත් යනවා අර තෝන්තු තත්වයයි කඩා වැටෙන තත්වයයි ලැජ්ජ හිතෙන තත්වේ. ඊට පස්සේ එනවා සම්පූර්ණ පිරිසිදු තත්ත්වයක්. ඉතින් මම දැක්කා මට ගැළපෙන්නේ නැහැ භික්ෂුවක් වශයෙන් මම වාඩි වෙලා භාවනා කරන බෙල්ල කඩාවැටෙනවා. එහම මට තේරෙනවා කවුරු බලන් හිටියත් මට ඇති වැඩක් නැහැ මේක කරන්න ඕනේ. ඊපස්සේ මම රිපෝට් එකක් දුන්නා. ඉතින් පණ්ඩිත සංසලත් මුකුත් කියා ගන්න විදිහ ඊට පස්සේ කිව්වා ඒ Taman දන්නවනේ විනාඩි 30ක විතර පොර කාලි වල මෙතෙන් එනවයි කියලා. ඒ පොර කවර කමක් නැහැ මේක ආවට පස්සේ දිගට ගෙනියන්නේ. ඒන පිරිසුදුකම අර දූවිලි තියෙන මේ වාතාශ්‍රයකට වැස්සක් අස්සා වගේ. ඔක්කොම දූවිලි ටික තැම්පත් කරනවා සරද සමයේ අකාල වැස්සකින් දූවිලි ටික පිහදම වගේ පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් හම්බෙච්ච වෙලාවේ හරි ට්‍රැෆික් ජෑම් එකක ඉඳලා අපිට පාර හම්බුණා වගේ. ඊට පස්සේ ගමන කරන එකයි තියෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ යෝගාවචරයන් හැටියට අප සතිය පුරුදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එළඹි මොහොතේ සිත පවත්වා ගැනීමේ කාර්යයට වීම පිණිසයි සිතේ. මෙයින් අදහස් වන්නේ නිරන්තරයෙන් අන්තවලට දුවන සිත මධ්‍යයට ගැනීමද මජ්ජ සූත්‍රයේ එවැනි අන්ත හයක් පිළිබඳ දේශනා අසා ඇත. එයින් සක්කාය එක්කන්තයත් සක්කාය සමුදය එක්කන්තයක් විඥානයේ මැද. රූපේ එක්කන්තයක් රූප සමුදය අනෙක්කන්තේ විඥානයේ මැද. මේ යෝගාවචරයේ හැටියට කෙසේ අපිට පිහිට කරගත හැකිද මධ්‍යයට නොඇලීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න. බෝහන්සේට පෙරුවන් සරණයි. ඔව් මට පොඩ්ඩක් ඕනේ මොකද්ද කරන මූල කර්මස්ථානයි කියලා විස්තරේ. ඔන්න ඒ විස්තරයට අනුව නම් ওই තුන දාලා දෙන්න පුළුවන්. කැන්වස් එක නැතුව මට චිත්ත අඳින්න බෑ. කන පැලෙන්න ගන්නවා. මූල කර්මස්ථානය මේ සානස්. හරි මොකද්ද කොහොමද දන්නේ දැන් මම කයේ ඉන්නේ පිටයක නෙවෙයි අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කොහොමද දන්නේ? ඒ කියන්නේ කය දැනෙනවා කයේ මොන ඒක තමයි දැනෙනවා කියන්නේ මොකක්ද දැනෙන්නේ? වේදනා ඒක මිනෝ දැනනවානේ. දැනෙනවා කියලා මයින් අහලා වැඩක් නැහැ. ඒකට මම ආන්නේ Taman භාවනා කරනකොට මොකද්ද මූල කර්මත්තානේ කොහොමද මේ ඒක වැටෙන එක ප්‍රත්‍යක්ෂණය කරන මම දැන් මේ මේ මේ කය වේදනාවක් නැත්නම් මේ හිතපු එකක් නෙමෙයි අතීත එකක් නෙමෙයි අනාගත මේ වර්තමාන වෙනවයි කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද උරගා බලන්නේ ඒ කියන්නේ කය දැන් මම දැන් වාඩි වෙලා ඉන්නේ කියලා දන්නවා ඊළඟට වේදනාවක් එනවා දන්නවා දන්නේ කියන තමයි මට ඕනේ වාඩිලා ඉන්නවයි කියලා දන්නේ මොකෙන්ද අපි අපිට සබාවට ඔප්පු කරන්නේ කොහොමද මේ හීනයක් නෙවෙයි මත් වෙලා නෙවෙයි හිතලුවක් නෙවෙයි මම මේ ඇත්ත අස්පනා අපිට දකින්න දෙයක් කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඒ කියන්නේ ස්පර්ශ වෙන තැන් තේරෙනවා. වේදනාවල් එනවා තේරෙනවා. ඊට පස්සේ හුස්මත් දැනෙනවා. ඒ වයින් තමයි දැන්. එතකොට ඔය මජ්ජේ සූත්‍රයේ ජීනේ වගේ දැන ස්පර්ශය ගත්තාම ස්පර්ශය එක ගුණක් ස්පර්ශ සමුදේ ගුණක් විඥානය එක ගුණක්. ඉතින් එතකොට තමයි බලන්න පුළුවන් මේ වේදනාව මේ කයේ ඉඳගෙන ඉන්න බව දැනිලා ඒක දිගම බලන්න හිටියොත් වෙලාවක හිතනවා කය සම්පූර්ණ නොදැනෙන වෙලාවකටම යනවා. ඔව්. කියන්නේ සමුදයක්ම යනවා. එතකොට සමහරු බය වෙනවා බය වුනේ නැහැ කියලා හිතමු. ඒකට ආයෙසරයක් ඔන්න කය නලියලා වේදනාව දීලා ඔන්න කය තියෙන බව පේනවා. ආයෙ නැතු වෙනවා. ඔන්න ඔය දෙක තියෙද්දී විඥානේ ඇවිල්ලා කියනවා මේ කය නොදැනෙන එක හොඳයි, දැනෙන එක හොඳ නැහැ. කයට ආශ කරන එක නඩ කියනවා කය දැනෙන එක හොඳයි, නොදැනෙන එක හොඳ නැහැ. මේ දෙකටම සමවිච්ඡාම විඥානයේ කරන්න දෙයක් නැහැ නේ. කය දැනීම සහ නොදැනීම. ඉතින් විඥානීය විඥානේ විනිශ්චය සභාව විනිශ්චය කිරීම ගැති අයින් කරලා මට කය දැනුණත් එකයි නොදැනුණත් එකයි. එහෙම නැත්නම් මේ දෙකම විසෙහි නොසලින බවට ආවම විඥාන සමුදයක් සිද්ධ වෙනවා. ওই දෙකේ වෙන්නේ දැන් ඔය මෙතෙක් කියපු ඔක්කොම වාර්තා ආරම්භ කරන සමහරු නොදැනී කිය වෙලාව හොඳයි කියනවා කය දැනනකොට ඒකට වෛර කරනවා. සව සමහරු දැනන වෙලාව හොඳයි කියනවා නොදැන එකට වෛර කරනවා. ඒ තාක්කල් විඥානේ රජ කරනවා. එතින් ගෙනියලා ඒක ලක්ෂ වාරයක් වෙන්න ඇරලා වෙනවා. කය එනවා. ආය නැති වෙනවා, ආය එනවා. එනව එනකොට එන්න ඔය කියන කම්පන චංචල ස්පර්ශ හරහා තමයි මේක මනෝ විකාරයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කියලා දැනගන්න. ඒක 100%ක්ම නැතිලා යනවා. නැතුණා වගේ. ඒ දෙකේදිම මට මේක වේවා මේක නොවේවා කියන මනාපමනාප දෙක නැති කිරීමේ අදහස් තමයි මජ්ජේ සූත්‍රයේ තියෙන්නේ. ඒක මේ ওই විදිහට ස්පර්ශාහරහ වෙන්න පුළුවන්, සංඥාහරහ වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් උපමා හයක් අරගෙන ගෙනල්ලා පෙන්නනවා. මේ මේ විදිහට වෙන්නේ කියලා. ඒක නිසා මේ දෙකම දැක්කේ නැත්තම් මේ දෙක මේකෙන් මේක මේකෙන් මේක පොල් පිට පෑගුවා වගේ උහෙල පහල යන මට්ටමට ගෙනියන්න ඕනේ. එනවා යනවා එනවා යනවා එහෙම ආවට පස්සේ විතරයි යාට හිතා ගන්න පුළුවන් මේ දෙකේ මේ කාසිය දෙපැත්තක්. ඔකේ අරක හොඳයි මේක නරකයි කියපු ගමන් සම්පූර්ණ විකෘතියක් මේකේ තියෙන කාසිය ගන්නවනම් දෙකම ගන්න එපායි. අපේ හිත කියනවා කාසියේ රජිනිගේ මූණ තියෙන පැත්ත හොඳයි පොල් ගහ පැත්ත එපා. ඉතින් කාසියක් ඉල්ලන රජිනිය මූණ විතරක් තියෙන එක. ඈඳුත්ත කම්ප වෙන්නේ. දෙකම සම කරලා ගත්ත ගමන් ගනුදෙනුවට බාධාවක් නැහැ. ඒක තමයි විඥාණයට පදනම් විරහිත කරනවා කියන්නේ මේ මනාපමනාප දෙකෙන් තමයි විඥාණය පොහොර ලබන්නේ. විඥාණය ප්‍රතිෂ්ඨාව ලබන්නේ. අප්‍රතිෂ්ඨාව ලබනවා කියලා කියන්නේ මනාපමනාප වෙනවා මම නෙවෙයි ඒක මම කියන්නේ. මම නෙවෙයි ඒක මගේ කියන්නේ. මගේ මම ආත්මෙ නෙවෙයි කියලා බලනවා මේ එකේම පැති දෙක අරගෙන හිත මොන්න තරම් උරුට්ටුවකද ඉන්නේ කියලා. දෙපැත්තකට බෙදලා ඒ දෙක තුල එක්කිනෙකුට ඡන්දය දීලා එක්කිනෙකුට කඩුව දීලා එක්කිනෙකුට කපුව දීලා විඥානය රජ කරන්න හදන හැටි. දෙකටම සමහිත දැම්මොත් තමයි බුදුරජාණන්සේ දෙන හොම්ම ගන්න බැරි උත්තරේ. එතකොට විඥාණයට නෑ ප්‍රතිෂ්ඨාවක් නැතුන. එතකොට හීන් දාඩි දාන. එතකොට බය හිතෙනවා. එතකොට සැක එනවා. මොකද මෙතෙක්කල් මුළු සංසාරෙම විඥාණයට පොහොර දීපගෙන අපි කරේ. දැන් මේ විඥානේ නැති වෙනකොට එන සැකෙට අපි ආයෙ තේලෙන් දෙන්න ගත්තා මොකද වෙන්නේ? ආයෙ විඥානේ පොහොර ලබනවා. ඉතින් ඒ නිසා මෙච්චර අමාරු විඥානය නිරුද්ධ වේගන යනකොට එහෙම නැත්නම් විඥාණයට පොහොර නැතුව යනකොට ක්ලාන්ත වේගන එනකොට ඒක දිහා මර්සිලස්ව. තොට ඔහොම වෙලා මදි කියලා බලන්න ඉන්න පුළුවන් නම් අන්න බුද්ධහම. අන්න බුදුරජාණන්සේගේ ධර්මයේ. එසා මේ විඥාණයට ප්‍රතිෂ්ඨාව දීම තමයි ওই දෙකෙන් එකක් කරගෙන එකට ඡන්ද දීලා අනිතයට විරුද්ධ වීමෙන් තමයි අපි අහුවෙන්නේ. ආන්තනේ විඥානේ කොහේ හරි තැනක් තියෙන්න ඕනේ නේද? දෙකන්ත දෙකෙන්. දෙක දෙක කොහේ හරි තැනක විඥානේ තියෙන්න දෙක කොහෙද දෙක දෙපැත්තට වෙලා වැඩ කරනකන් විඥාණයට රෝල් එකක් තියෙනවා. දෙක නෑ දෙක අතර කොයි එකත් එකයි කියලා අපි සමවෙච්ච ගමන් විඥාණයට වසන්න බැරුව යනවා. ඒකට විඥාන අප්‍රතිෂ්ඨා ලැබනවා නැත්නම් අනිදස්සන தත්ත්වයටපත් වෙනවා. ඉතින් එතෙන්ට එනකොට අපි කරන්නේ ආයෙ පොහොර දාන එකනේ. එතෙන්ට අච්චර අමාරුවෙන් භාවනා ගෙනියලා ඒ දෙකේ එකට කැමති වෙන්න හදනවා. එතකොට විඥානේ හා හා හා කාලා හොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙලා කියන අනිත්ෝ වාගේ මරියෙක්, තෝ වාගේ මැට්ටෙක්, තෝ වාගේ මෝඩියක් කියලා විඥානේ රජ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස ඒ කියන්නේ දැන් මූල කර්මස්ථානෙන් අපි පටන් ගන්න සතිය වැඩන එක මුල ඉඳලාම වෙන හැම මොහොතකම අපි එන හැම එකකටම සමහිත පවත්වමින් ඉදිරියට යන එක තමයි බෑ සමහිත පවත්වන්න බෑ මුල් හරියේදී මුල් හරියේදී බෑනේ කාමයේ සමහිත පවත්වන්න බෑ කාමගුණ වල කාම සංඥාය සමහිත පවත්වන්න බෑ රූපේ සමහිතපත් ගන්න බෑ. උත්සාහ කරන්න පුළුවන් පරාදයි. රූප සංඥා මට්ටර බොඳ වෙනකම්ම ලොඳ වෙනකම්ම හැඳි ගෑවෙනකම්ම යන්න ඕනේ. රූප සංඥාවේදී මේ ඉඳපුවම කය දැනනවා කයව නෙදෙන්නේ. ඒ කය දැනන්නේ වේදනා හිතවිලි සද්දමදී. මේක නේද මේ දෙක නිකන් මේ ලොඳ වෙලා බොඳ වෙලා යන මට්ටම නැත්නම් රූප සංඥා මට්ටමට ගියාට පස්සේ තමයි ඇති වෙන මනාපමනාපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන තින්ග. මෝඩයා කාම ලෝකෙත් මම නෙවෙයි මගේ නෙවෙයි කියන හදනවා විනාශයි. ඊට පස්සේ ඉතින් මේ මේ මේ ගුණ පස්සට දාලා කරත් ඉස්සර දැම්මා වගේ. ඉතින් මේ මිනිස්සුත් එක්ක කතා කරලා කොහොමඩක්වත් බේරන්න බෑ. කියන දේ ඇත්ත. මම නෙමෙයි මගේ නෙමෙයි තමයි. නමුත් බුදුරජාණන්සේ ඒ දෙන්නේ බෙහෙත් පන්තියක අවධාන මේ මේ සින්දුරම් බෙහෙත. මෙයා පටන් ගන්නකොට මේක අරගන්න. බෙහෙත් දෙනකොට දෙන්නේ ලේසිම බෙහෙතෙන්. බැරි නම් තමයි අපි දොස්තර මහත්තයා සලකලා බලලා බලලා බලලා ඊට ටිකක් සැර බෙහෙත දෙන්නේ. ඊටත් බැරි නම් තමයි ගෙනියන්නේ. මෙයා කරන්නේ පටන් ගන්නකොටම මේ කාමයේ අල්ලගෙන ආව්ව මම නෙවෙයි. ඔක මගේ නෙවෙයි. කී අම්මට මේ රෑ දවල් දෙක ඕන ඕ ටයිම් කරලා හම්බ කරපු දේ. ඒක මොකටද හම්බ කරන්නේ? ඒක මම තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒක කාම සංඥාවට ඉඩ දෙන්න. කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරන රූපේ රූප සංඥා ප්‍රති ඉතින්දි තමයි ওই මන්ත්‍රේ මතුරන්නේ කියන්නේ. ඊට කලින් ওই මන්ත්‍රේ මතුරුවට යක ආවේශ වෙන්නේ නැහැ. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ අර තියෙන තැනකට ගිහිල්ලා ඒ තියෙන දේ තියෙන හැටියට බලන නේද ස්වාමීන් වහන්සේ මුලදී එහෙම මුලදී බල්ල බල්ල බල්ල අන්තිමට මේ තියෙනවද නැද්ද කියලා ඒක concept එකක්ද රීලි ටිකක් කියන බැරි මට්ටමට දුර්ල කරන්න බොඳ කරන්න ඕනේ ලොඳ කරන්න ඕනේ වඳ කරන්න ඕනේ වඳ කරුවත් මේක යන්නේ නැහැ ඒ වෙලාවේ දෙකට සම කර බලන්න ස්වාමීන් වහන්සේ එතකොටද කාම ලෝකයේ කාම ලෝකේ ඉක්මවන්නේ. නෑ නෑ කාම ලෝකේ ඉක්මවන්නේ කීකී අතහැරෙනවා කියලා කියන්නේ කාම ලෝකේ ඉක්මන. ඒතකොට රූප කාම සංඥාවට වැටෙනවා අපි. නීවරණ ටික අහු වෙනවා. ගිහිගී ඉක්මනක් කියන්නේ සම්නස දැන් කාම ලෝකේ කාය කාය විවේකී ගන්නකො. කාය විවේකී තමයි කාම ලෝකේ කාම සංඥා මේ කාම ගුණ ඉක්මවනවා කියලා කියනවා. දැන් අපි ආනාපාන සතිය අරගෙන ඒක ඒකේ සතිය පවත්වාගෙන යන ගමන. ආනාපානෙට ආවනම් කාමෙත් ගිහිලා කාම සංඥාවත් ගිහිලා රූපේ රූප ලෝකය. රූපේ තමයි. කාම සංඥාව කියන නීවරණයි කරන ආනපානෙ ගත්තා. ආනපානෙ දැන් හිටිනවා. මම කියන්නේ తాවකාලිකව හිටිනවා. ඒ ඉන්න හැම වෙලාවකම කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. ඉඳලා ඉඳලා ඉඳලා ආනපානෙ ගෙවෙන මට්ටමට යනවනේ. ඇත්තේත් නැති, නැත්තේත් නැති තත්ත්වේ. අන්න එතකොට තමයි අපිට ඔය එක්ක කය ඇත්තේත් නැති, ඇත්තේත් නැති, ආනපානෙ ඇත්තේත් නැති, නැත්තේත් නැති තත්ත්වේ තමයි ඒක මේ රූප සංඥාවක් වඩ දුර්ල කරයි කියන්නේ. එතෙන්දිත් විඥානේ ඇවිල්ලා තාම බීඩිය ගහන්න හදනවා. මේක හොඳයි මේක නරකයි කියලා නැත්නම් මේ දෙක දෙකට බෙදලා ආණ්ඩු කරන්න හදනවා. එයාට කියනවා පොඩ්ඩක් පැත්තකට වෙන්න මට දෙකම එකයි. එතනින්ද තමයි ස්වාමීන් වහන්සේ සමහිත පවත්වන්න. ඉතින් තමයි කියන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් විවේක නිශ්චිතම් විරාග නිශ්චිතම් විරෝධ නිශ්චිතම් පටිච්චසකාන පස්සේ කියලා සිද්ධියට මේ බුදුහාමරෝ දීපු මේ ඒ ටූල් එක දාන්න එතෙන් යනකම් භාවනා කරලා තියෙනවා. ඊට කලින් මේ ටූල් එක දැම්ම ටූල් එක මොට්ට වෙනවා. ඒ ටූල් එක හුඟක් සියුම් එකක් මේ කාමයට සහ කාම සංඥාට දාන්න බැරි එකක්. ඉතින් මේ සාමාන්‍ය ලෝකේ දිහා බලනකොට ඒගොල්ලෝ මේ මේ සුපර් මාකට් එකට ගිහිල්ලා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන දාන. දුර පැටලෙනවානේ. මේ පැටලෙන දෙයක් නැහැ නේද? ඒකට ඉතින් කෝපිස් කතා කරන මේ මේ තාම සියුම් මේ මේ දැලිපියක් වගේ එකක් කරන ගලක ඇතුළේ මොකද වෙන්නේ? කෝපුවක දාලවත් බේර ගන්න බැරුව තියෙන දැලිපියක් ගලක තියලා කෙලින්ම ඇතුළේ මොකද වෙන්නේ ඒක දැරේ? ඉවරයි මොට්ට වෙලා. ස්වාමීන් වහන්සේ එතකොට මේ රූප රූප ලෝකේ ඉඳගෙන දැන් එතන මම නෙමෙයි මගේ නෙමෙයි රූප ලෝකෙත් බෑ රූප සංඥාවට යනකම් මේක ගෙවිලා ඉවර වෙනකම්ම යන්න ඕනේ. එතෙන් යනකම් භාවනාව යන්නේ. එතෙන්දි තමයි ගිහිල්ලා බලනවා දැන් ඉතින් මෙතෙන්ට අඩු කරගත්තට පස්සේ ඒකයි ඔය ස්ටැටිස්ටික්ස් වල කියන්නේ 95ක් ඩිස්ප්‍රූව් කරාට පස්සේ ඉතුරු පහ ගැන ගණන් ගන්න එපා. 100ක් ඩිස්ප්‍රූව් ඉවර කරන්න බෑ මේක. එතෙන්දි ගියාට පස්සේ ගහන්නේ දෘෂ්ටියකින්. සංකල්පකින් ගහන බොහොම හිතියත් එකයි මොහිතියත් එකයි මට කොයි එකත් එකයි. ඒතර විඥාණයට ඕනේ නැහැ නේ විනිශ්චයකාර පදවියක්. ස්වාමීන් වහන්සේ එතකොට රූප සංඥාවයි රූප ලෝකය කියන්නේ. ආනපාන පේන වෙලාව සහ ආනපාන සම්පූර්ණයෙන්ම සියුම් වෙලා ගිය වෙලාව. ආනපාන පේන වෙලාව රූප ලෝකේ. ආනපාන ඇත්තේ නැති නැත්තේ නැත්තට යනවනේ. උතරම සියුම් වෙලා. ඒක ආනපාන හේව නැල්ල. ආනපාන සංඥාව. එතකොට ස්වාමීන් වහන්සේ අරූප ලෝකය කියන්නේ. ඒකත් අරූප ලෝකේ ඉන්න වෙලාවට අරූප ගතිය වැඩි රූප ගතිය උඟාවක් අඩුයි. එතකොටත් අරූප ලෝකෙත් තියෙනවා. නමුත් තාම ආනපානේ හොල්මන හීනකින් මතුවෙනා වගේ ගානක් තියෙනවා. අරූප ලෝකෙටම කියන එකක් තමයි සටල් මෙටීරියල් කියලා කියන එක. සූක්ෂම ලෝකේ කියලා කියන්නේ. අරූප වුණාට කවදාක රූප නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ රූපේ නිකන් ඩස්ට් එකක් බවට පත් වෙලා පොඩි බ්ලර් කිරිල්ලක් විතරක් කරනවා. නමුත් අරූපම වෙන්නේ නැහැ. ඒක කියන්නේ සටල් මෙටීරියැලිටි. එහෙම නැත්නම් සූක්ෂම ලෝකේ. ඒක සංඥාමය ලෝකයක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ස්වාමිනාස එතකොට දැන් අර මම මුලට ආයි ගියොත් එහෙම කාය සංස්කාර සංසිඳනයි කියන තැන කාම ලෝකෙන් ඉක්ම වීමක් නෙවෙයි. කාම ලෝකෙත් වෙලා ඒක කාම සංඥාවක් ඉවරයි. රූප ලෝකෙත් ගෙවීමේ යන වෙලාව. දැන් රූප සංඥාවට එන්න හදන වෙලාව. එහෙම නැත්නම් රූප කර්මස්ථාන ඉවර කරන වෙලාව. දැන් මේ එහා පැත්තට අරූප ලෝකෙට යන්න හදනවා. Swami Vanse, I followed most of the discussion, but uh, would like some clarification, please. Um, till two days ago, when I used to meditate, I used to get all those colored things. I used to think there was a meaning and try to look into those. But after the discussion two days ago about how that is, uh, that should be ignored. This morning I had a wonderful experience. I, when I got that, to that state, uh, I just kept telling, this is not me. You are concern about this is, this is not me, this is not me. Um, this is just, a, you know, not me. And it took a long time. Uh, even when sounds came, I just kept telling myself, this is not me, this is not me. And it finally disappeared. At that particular stage, there was just such a clear vision, nothing else, and a sense of such peace. And I had no sensation from any, there was no sensory input at all. Um, it took a lot of patience and a lot of, uh, and I was able to repeat that at the next session as well. Uh, is that a, the correct way to proceed? Or? How do you know there are no sensory inputs? No, I just didn't feel any, like, uh, I knew I was seated. But Not a concern about the <laughs> mic. Sorry. I knew I was seated, but... Uh, How do you know? because uh, I was on the cushion, I hadn't moved, I suppose. No, but uh, I didn't feel like um, feel any sense I don't know. I just felt there was nothing. So now take that yeah. as the, your challenge. Yeah. Before that materiality, after that materiality, in between no time to no space. There we call no sensory inputs. But it's an inferential knowledge. Yes. it is not a practical, it is not a direct touch. But there's no other way. This is a rational knowledge. Because before that you have some disappearing objects. After that you have appearing objects. In between a blank. So we, when we are going to express about this back, blank, you have to understand it is not verifiable thing. It is something inferentially only you can tell. Yeah. Or, oh, or oh, comparatively. But even then, when you are maximizing it, if you can expand it, there's time gap. There are no space, no time. Then you develop kind of a mastery. Because you know now disappearing objects are there. Now you know this is the start, beginning of the episode. And there is a gap. And after that, appearing objects. And they are also your concern, And that means you are not moved. You are not the disturbed, you are not underestimated, you are not with doubt, you are not any fear, you have not any uncertainty. Then only you can go to the area, disappearing objects are there, you are clearly ready to go into that. And what, where I go, you don't know. Epi end of the episode disappearing of the objects. And in between area, if you, have to, if you ever to expand, you must go prepared for that. That preparedness is the spiritual personality. Uh, what do you mean by expansion, Swamiyamsa? Time gap expansion or familiarity expansion, space expansion. At that time, no time, no space, I know. And this is the terminology I have to use it. Expand it, that means we familiarize it, season it, master it. Yeah, I was able to repeat it once more at the second session, but I so once you go there, that means you have the potential. That potentiality no one can withdraw from you. Next day you have to facilitate it. Give the almost conducive conditions. Come or go, we don't know. Whenever it happens, imbibe it. Get plunge into that and be there as long as possible. But the rational mind never support it. I must say it took a long time. no, it, it's a kind of a seasoning. It's a kind of a habitual thing you have to develop, you have to facilitate before going into that. Whenever it is happening, that's the prime thing I have earned in my life, but it's nothingness. It's a vacuum. That is no value. But that is the only revealing thing. That's the total treatment to your body and the mind. And it's a complete, total living, not partial living. So let that happen. And later you develop kind of a uh, familiarity, a kind of a, uh, make it a second nature uh, or make it to a real home. And then you understand what about how much hacking you are doing day by day by looking and hearing and spelling and touching. And not only that, how much you are do negatives uh, because you can't appreciate that nothingness as far as you are appreciating seeing, hearing, touching, all the kind of thing. So there is no hell out of that. This is the hell. Uh, nothing to die this world and go to the hell. Uh, already hell, the person who has seen that emptiness, there's nothing to hit. It's a comfort zone. It's a non-frictional area. But you can't directly perceive it unless otherwise the comparison to comparative knowledge, that is sure, but even then that is being it is the only tool, you have to be aware of the opening episode, ending episode and see what is happening in between. So if you wish to pass it to your child, what are you going to do? Develop myself. <laughs> I can pass it on to anyone <laughs> So this is what the, the Buddha says, the real love, the real compassion. If it is possible, please pass it by giving all the materiality, what the kind of thing you all are doing. I mean, as far as we know, only the materiality, that's the only way we do. We, we do it. But what a negative thing for a balanced-minded person to if he, is, he or she is willing to go for that space, what a kind of a hacking, hack of this, all the materiality. So the practical answer is use it only for utility value, not for luxury. Don't hate it. Don't hate it too, because you otherwise you can't have the maintenance of mental, mental and physical health. But your prime aim is to die before the death. And this is a death but very spiritual. And next time you are not the person reborn, completely rejuvenated person. You feel the vastness then. You feel for longer time, you feel frictionless area. You feel, what a nice place. What is, this is the original place. This is called uh, Prabha, Prabhava, Prabhava. That is, uh, is called the, uh, the potential. The possibility of everything. හම්දනේ ඊයේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී කිව්ව භාවනාවට සුතමේ ඥානය අවශ්‍යයි කියලා. දැන් මද මේ ඩිස්කෂන් එක මට මම සවන් දෙනකොට මට කියවුණ වචන කීපයක්ම රූප ලෝකයේ, කාම ලෝකයේ, රූප සංඥාව ආදි වශයෙන් දැන් භාවනා කරන යෝගියෙක් හැටියට මම ওই වචන දැනගන්න ඕන දාන්න. භාවනා කරන. ඒ Taman යන ට්‍රැක් එකේදී අදාළ ටික Tamanට හම්බ වෙයි. ඒ කට්ට තියෙනකොට මිටියෙන් වදිනවා. Taman තියෙන කට්ට තියෙන එක විතරයි. කට්ටෝයි මිටිය දෙකම තියෙනවා මේ මේ කූපන් එකේ. කට්ට තියන්නකෝ ඒකට වදිනවා. ඕනේ නම් ඒ ටික දැනගන්න ඕන නම් චූලසෝඤ්ඤත් සූත්‍රය කියවන්න. එහෙම නැත්නම් මේ ආනිච්ච සප්පයි සූත්‍රය කියවන්න. ඒක ඉතින් පැත්තකට ගිහිලා කියවපුවම බලතේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ සබ්ජෙක්ට් එක කතා කරලා තියෙනවා. කොහොමද කොමියුනිකේට් වෙන්නේ කියලා. මොනතරම් මිරකල් එකක්ද પરම්පරාව මෙච්චර ගානකට පස්සේ මේ කියන්න බැරි දේ උන්වහන්සේ මේ භාෂාවකට දාලා තියෙනවා කියන එක. මොකක්ද හාමුදුරනේ සූත්‍ර දෙක කියන්නේ. මේ ඈ කියල්ලෙලල්ල. මේ මේ තරම්ම දෙන නොලෙජ් එකට නිඳ කරනවා. මේ මම කාර් එක යනකොට අහගන්න ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යන කෙනෙක් වෙමි. මුලදී ආස්වාද ප්‍රාස්වාස ගොරෝසු ලෙස දැනී ඉක්මනින් ඒ සියුම් භාවයකට පත්වේ. මෙම தത്വයේදී ඊටමත් සැහැල්ලු බරහන් ඇතුළේ සමාධිමත් ගතියක් අත්විඳිමි. ටික වේලාවකින් මට කකුලේ මස් පිඩුවල දරාගත නොහැකි විදිහේ වේදනාවක් දැනේ. මේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් ඉඳගෙන වැඩි වේලාවක් සිටින විට දැනෙන කකුලේ වේදනාවෙන් නොවේ ස්වාමින් වහන්සේ වරහන් ඇතුළේ මේ අවස්ථාවේදී මගේ අවධානය මුළුමනින්ම වේදනාවට යොමු වේ. නමුත් තවදුරටත් වේදනාව දැරීමට බැරිකම නිසා මම නැවත ආනාපානයට සිත යොමු කළ විට වේදනාව අවෝසි වී යයි. මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු ආකාරයේ ගැන උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. උසාවියට පැමිණීමට වත්කමක් නැති නිසා කැඳවීමක් නොකරන මෙන් ඉල්ලා ඊට යටහත් පහත් වෙලා සිටිමි. ඒ ඔය ඔය කියන ක්‍රමය තමයි ක්‍රමය. Tamande මේ වේදනාව හොයාගෙන ගිහිල්ලා විඳවලා තියෙන්නේ. ඒ වෙලාව ආනපාන බැලුවන ඉවරයි. ඒ නිසා ඒ එන වේදනාවක් ආව සද්දයක් ආව හිතිලා ඒක දිගේ එලවන්න එපා. ඒක ඇවිල්ලා කරදර කරන තාක්කල්. Don't trouble trouble still trouble troubles you. මේ වේදනාව ළඟට එනකෝ ඒක ගැන හොයන්න කියලා. ඒකට බණ්ඩෝර මේ ආනපාන බලනවා මේ වගේ අමනේ අර කොයිදෝ තියෙන වේදනාව කොළුවේ දාගෙන මේ ආන ෂෝකේට ඉන්න පුළුවන් වේදනාව ආනපාන පැත්තක දාන්න. අමනේ කියලා කියන්න බෑ මොකද තමන් මාය පවානපනේ අරගෙන තියෙන නිසා. නැත්තම් කට හොදලා කියන්න වෙනවා මේ අමනියා කියන එකේ ස්ත්‍රීලිංග පදේ දන්නේ නැහැ නේ. අමනි. ඒතකොට කමනි එහෙම මොනව පටලවා ගන්නවා. නේ එහෙම නැතුව. කොහොමරි මොකා වුණත් කමන්නේ ওই දීලා තියෙන ක්‍රමේ හරියටම හරි. ඒක නිසා උසාවියට එන්න ඕනෙත් නැහැ මටත් වෙලා නැහැ. ওই විදිහට යන්න මේ ආනාපානේ ආදාවක් නැතුව අප්‍රසිද්ධව හෝ තියෙන තාක්කල් ආනාපානේ සරණ යන්න. ප්‍රසිද්ධ වෙච්ච නිසා හෝ ප්‍රිය නිසා හෝ අප්‍රිය නිසා හෝ මේ අහ කන නයි රෙද්දස්සේ දාගන්නවා කියන එක. ඒක තමයි ඉතින් මේ අපි මේ කතා කරන මාතෘකාව. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරන ප්‍රශ්නවල බොහෝ අවස්ථාවල අපට ඇසෙන්නේ ඒ පුද්ගලයා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින ආකාරයයි. ඒ ක්‍රියාකාරීත්වයේ විවිධත්වයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට දැකිය හැකිවත් එයා ඒ ක්‍රියාකාරීත්වයන් සියල්ල තුලම කායක ප්‍රයත්මක් ඇති බව වැටහි. මේද ඝන සංඥාව යනුවෙන් හැඳින්වෙන්නේ මාර්ගඵල අවබෝධයේදීද මෙම ඝන සංඥාව නිරුද්ධ වන්නේ මාර්ගඵල අවබෝධයේදීද මෙම ඝන සංඥාව නිරුද්ධ වන්නේ ප්‍රශ්නය. කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ මේ හැම කෙනාම ධාතු වශයෙන් විස්තර කරන්නේ නැහැ බුදුචානන්සේගේ දේශනා විලාස තියෙනවා. එක එකනා ලෝකේ අඳුරන්නේ එක එක ක්‍රම වලට. ඒ වගේම රහත් වෙන්න ඝන සංඥානිකුත් විතරනේ ගොඩාක් ක්‍රම තියෙනවා. ඒ නිසා මේ අපි අල්ලගන්න ක්‍රමේ අපි ඒකම ඒකේ මුළු ලෝකෙම බලන්න හදනවා. ඒක වෙන්නේ නැහැ. ඒක ලොකු ලොකු අපි ලොකු chance කිය උඹ දකින උඹේ මට්ටමේ ලෝකේ බලන්න යන්න එපා. මිනිස්සු බලන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. පුද්ගල චරිත අනුව බුදුරජාණන්සේගේ දේශනා විලාස අනුව මේක නම් පේන්නේ ඝන සංඥාවන ඒක Tamanට අදාළ ආහාරේ ඒක දිගේ යන්න ඒසර ඝන සංඥාව හරහා ඝන සංඥා විනිභෝගේ හරහාම නිවන් දකින්නේ ඒකත් වෙන ගමන් තව ගොඩක් ගොඩක් ක්‍රම මේ මේ රේකී අධ්‍යාපනයේ ක්‍රමයේ තියෙන දෝෂයේ වශයෙන් මම පෙන්නලා දෙනවා. අපි මොලේ එක ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඒකෙන් ඔක්කොම කරන්න හදනවා. අනිත් ඒවා වැරදි කියලා හිතන තරමට තරම් අපි සාහසික වෙනවා. අල්ලාගත්ත ක්‍රමේ ප්‍රයෝජන දෙන තාක්කල් කරන්න. ඒක ජෙනරලයිස් කරන්න යන්න එපා. ඕ ජෙනරලයිස් කරපු ගමන් වෙන්නේ මොකද්ද? අපි අනික් ක්‍රම ඔක්කොම වැරදි කියන්න හදනවා. ඒ නිසා තමයි තේරෙන්නේ ඝන සංඥාන එක දිගේ යන්න. හැබැයි ධාතු මනසකාරය ගැලවීමේ මේ ඝන සංඥාව ගැලවීමෙම නෙවෙයි වෙන දෙයකිමුත් වෙන්න පුළුවන්. හැබැයි එතකොට මේක ඉබේ වෙලා. මේක মালටි ඩයිමෙන්ෂනල් ඒක හේතුක නෙවෙයි. බහු හේතුක න්‍යායක් මෙතන තියෙනවා. අන්දරේ තව ප්‍රශ්න තුනක් තියෙනවා. ඒවා දේශනා මූලධර්ම සහ භාවනා සම්බන්ධ ප්‍රශ්න හතරක්. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මෙහි ඇති ප්‍රශ්න එකිනෙකට සම්බන්ධ නැත. පළවෙනි එක කෙලස් තැවුණු පසු ඒවා ආපසු සිත තුළ පැන නැගිය හැකිද? මෙසේ කැපෙන්නේ ඔබ වහන්සේ දේශනා කළ අනුශය කෙලස්ද? කෙලස් කැපෙන බව යමෙක් දන්නේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නය ලෝභ දෝෂ මෝහ වරාණ ඇතුලේ මෙට්‍රික්ස් ක්‍රමයට තුනම සිත තුළ එක්ව අවස්ථාවක ඇතිවිය හැකිද ආස්වාසයට හා ප්‍රස්වාසයට ලෝභ වූ විට අනෙකුත් ద్వාරයන්ගෙන් හටගන්නා සිත්වලට ද්වේෂ ඇති නොවේද මෙවිත මෝහය කුමක් කරයිද කොතැනට වී සිටීද ආ ප්‍රශ්න දෙකක් වෙනවා හැමෝටම ඒකෙම මේ පළවෙනි දෙකට ආන්සර් කරලා යනවද නෑ මේක කරන්න ඕනම වැඩේ ඔය කියන ක්‍රමයට අභිධර්මාර්ථ සංග්‍රහය කියවන්න අභිධර්මික ප්‍රමේයට තියෙනවා. ඔය යන්නේ තන්නේ ක්‍රම අභිධර්ම පාඩමක්. භාවනාවේ කිසිම අදාළ නැති එකක්. ඒක නිසා තියෙනවා comprehensive manual of අභිධර්ම කියලා ඒක බික්කු බෝධි ලියපේක. ඊට ඉස්සෙල්ලා නාරදහම හිතන මම මේ වගේ කරන නිසා නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මේ විදිහට යන කෙනෙකුට මේ රිට්‍රීට් වලට ඇවිල්ලා ඇති වැඩක් නැහැ කියලා මම කියනවා. ඊළඟ ප්‍රශ්න දෙක හැමදෙන්නේ භාවනාවට සම්බන්ධයි ප්‍රස්වාසය කිරීමේදී ගලා යන වායු ධාරාව තුල යම්කිසි ඝන within bracket solid ද්‍රව්‍ය පාවී යනු අධ්‍යක් ඇත මෙය නහයේ පිත්ති සූරාගෙන යන වරහන් ඇතුලේ ගඟක පාවෙන දර දණ්ඩක් දණ්ඩක් වෙනි දර දර දණ්ඩක් දර දන් දර දුන්නක් වගේ මට පේන්නේ වරහන් ඇතුලේ ගතියක් දැනේ එක දිගට කීප වතාවක් මේ අධ්‍යක් අධ්‍යක් තිබේ මේ සිදුවන්නේ ධාතු මනසිකාර්ය පැවති විටද අන්තිය ප්‍රශ්නේ භාවනා කිරීමට පටන්ගෙන මෙතෙක් ආ ගමනේ සෑම දිනයකම බෞද්ධතාවයේ සහ කලා රසයේ වැඩි වී යන අතර උත්සවවලට සහභාගී වීම පාටි දැමීම වැනි දෑට වැඩි කැමැත්තක් නැත මෙම தත්ත්වය නිසා පෙරවිසු සමාජයෙන් දැන් වෙන් වී යන ගතියක් දැනේ. මේ සමතුලිතභාවය පවත්වා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට ෂුවර් කරලා කරත හැකි ඔය මෙහෙන් එළියට ගියවම පරණ පුරුත්‍යත්වයට එනවා. එච්චරයි තුන්වෙනි එකේ විතරයි තියෙන්නේ ඒ තමන් හුස්ම ගන්නකොට මේ පිටිකලවම් වෙච්ච වාතයක් වගේ නාස්පුඩු හුරවාගෙන යනවා. මෙන්න මේ විදිහට දැනෙමින් හුස්ම රැලි කීයක් ගන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන් නම් ඔන්න මට පාර කීයට හැකියි. ඒක මේ ධාතු මනසේ කාර්යයේද අනිච්ච දුක්ඛ නැතද නෙවෙයි. ඒ විදිහට දැනෙමින් එහෙම නැත්නම් මේ ස්පර්ශය එහෙම නැත්නම් මේ අත්දැකීම නැත්නම් මේ අස්පනා අපිට දකිමින් හුස්ම රැලි කීයක් ගන්න පුළුවන් නැත්නම් තප්පර කීයක් විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කිව්වොත් නම් අන්න එතන තියෙනවා ප්‍රායෝගික පැත්තක් අනිත් ඔක්කොම මේ චින්තාමේ පැත්තට ගිය පැත්තක් තියෙනවා. මෙහි ඉන්නකොට ওই හුඟක් වෙනස්කම් තියෙනවා. මේකෙන් එළියට ගිය ගමන් ඔක්කොම නිකන් පිටින් ගාපු සායමක් විතරයි. අරගෙන යන දේ නම් තමන් මූල කර්මස්ථානත් එක්ක වැඩි කොච්චර ඇසුරු කරාද කියන එක. ඒ නිසා කරුණාකරලා තුන්වෙනි එකට අවධානය යොමු කරලා බලන්න. ඒ විදිහට හෝ වෙන විදිහකට එක එක ආකාරයක් න ආකාර ගොඩක් තියෙනවා. ආනාපානෙත් එක්ක ඉන්න ප්‍රමාණය වැඩි වීමක් සහ ඒ වැඩි වෙන වෙලාවේදී ආනාපාරයෙන් ගන්න පුළුවන් තොරතුරු වැඩි වෙනවනම් මුල් ප්‍රශ්න දෙක තුනටම දෙකටයි අන්තිමටයි ඉබේම උත්තර හම්බ වෙනවා. මේක නැතුව අනිත්‍යව විසඳීමට විසඳීම මේ මේ ආනපාන බැලීමට අන අනදරයක් කරනවා. බාධා කරනවා කියලා විතරක් මගේ කෙටි අත්දැකීම මට කියන්න පුළුවන්. ඊළඟ යෝගාවචරය ප්‍රශ්න පහක් ඉදිරිපත් කළා තියෙනවා මේවා දේශනා පිළිබඳ දේශනා සහ මූලධර්ම පදනම් කරගෙන ඔබ වහන්සේගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් තවදුරට පැහැදිලි කර ගැනීම සඳහා මෙම සඳහන් ඉදිරිපත් කරමි. වීතික්කම හා පරිඋත්තාන මට්ටම් වල ඇති කෙලෙස් නිසා අකුසල් සිදුවේ යයි සිතමි. අනුශය කෙලෙස් නිසාත් අකුසල් සිදුවේද? අනුශය කෙලෙස් යනු තවමත් අකුසල් බවට පත්ව නැති. එහෙත් අකුසල් වීමට ප්‍රවණතාවයක්. within bracket potential ඇති දෙයක් පමණක්ද අවස්ථාව ලැබුණාට පස්සේ තමයි අනුසේ තියෙන බව දන්නේ. අවස්ථාව ලැබුණාට පස්සේ ඒක කෙලෙසක් බාටපත් වෙනවා. එතකන් මේක නිකන් කොලෙස්ටරෝල් කෝෆැක්ටර් එක වගේ තමයි. කොලෙස්ටරෝල් බාටපත් වෙලා නැහැ. හැබැයි පත් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ අප විසින් කලින් බාවලදී ඇති කරගත් කෙලෙස්ද දිගින් දිගටම සිතේ තැන්පත් වී තිබේද? ඒ ෂුවර්ද බව ඇති වුණයි කියලා. මොකෙන්ද වෙරිෆයි කරන්නේ? භවයක් තිබුණා කියලා මොකෙන්ද වෙරිෆයි කරන්නේ. ඒ නිසා ඒ වෙරිෆයි කරන්න බැරි කෙනාගේ account එකට දාන්න ගියාට හරියන්නේ නැහැ. භවය කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් ආනෝ පොට්ටපාදගේ ඔබ භවය කියලා කියනවා. ඒ එකක් කියන ඊපස්සේ කියන නෑ ඒකට බෑ. ඊට පස්සේ එන තව එකක් නෑ ඒකට බෑ. තව එකක් කියනවා. ඉතින් ඒ නිසා මේ අපි දන්නේ නැති විග්‍රහ කරන්න බැරි පදයක් අරගත්තට පස්සේ අර ප්‍රායෝගික භාවනා ක්‍රමයට අනදරයක් වෙනවා. පෙර භව කියලා කියන්නේ මොන කහ පාට එකක්ද මුරුක්කු වගේ එකක්ද පකඩ වගේ එකක්ද එහෙ නැත්නම් මේ පිපිඤ්ඤ වගේ જાතියක්ද කියන්න බෑන පුළුවන්. ඉතින් ඒකට තව දාන්න හදනවා පෙර භවෙන් ආපු කෙලස් කියලා. ඊළඟ ප්‍රශ්නේ ඔබ වහන්සේ විසින් කෙලස් ගෙවා දැමීම ගැන සඳහන් කරන ලදී. අලුතෙන් කෙලස් නූපදවා සිටීම තේරුම් ගත හැකි වුවත් දැනට තිබෙන කෙලෙස් ගිවා දවන්නේ කෙසේදයි පැහැදිලි නැත. කරුණාවෙන් විස්තර කර දෙන්න මෙන්න. ඔය එක කියනවා නෝපන්න කුසල් නොයපද වීම වීරිය කෘත්‍යයක්. ඇති දැනට තියෙන අකුසල් ගෙවා දැමීම සතිය කෘත්‍යයක්. ඊට පස්සේ නෝපන්න අකුසල් කුසල් ඉපදවීම ඉදිරියට තියෙන ප්‍රඥා කෘත්‍යය. ඒ නිසා සතියෙන් හොඳට ඉන්නවනම් අර ඊයේ කිව්වා වගේ ඉලිපත්te ඉන්නකොට මේ දැනට සද්දෙත් ඇහිලා කුමරික පාතලඹත් හැරිලා ඒ කෙලෙස් වලට යවිල්ල දැන් එන්න පාර තියෙනවා. නමුත් ඇතුළට ගිහිල්ලා Tamange අරමුණට යෑමෙන් සතියෙන් මේ මේ අද්දරට ගිහිල්ලා තියෙන කෙලෙස් මේ ඒ අද්දරට යෑමට හේතු වෙලා තියෙන ගැම්මත් ඇබ්බැහියත් තේරුම් ගන්න පුළුවන්. ඒක සතියෙන් කරන උත්කෘෂ්ඨ සේවාව. මීළඟ ප්‍රශ්නය සිත එක් අරමුණක යොදා බලා සිටින විට උදාහරණයක් වරහන් ඇතුලේ උදාහරණ පරයන්ක භාවනාවේදී ආනාපාන අරමුණ ආනාපාන අරමුණ. වෙනස් සිතුවිලි ඔහේ ගලාගෙන එන බව පෙනේ. එසේ සිදුවන්නේ සිතේ ඇති අනුශය කෙලෙස් නිසාද? නෑ අනුශය වෙන්න ඕනේ. අර ඊයේ දේශනාවට නැවත අහුම්කම් දෙන්න. ඊයේ මම සද්දයකට සම්බන්ධ හොඳ විස්තරයක් කරා. ඒ විදිහටම දාන්න ඔය හිතවිලි ටික. ඒ සද්ද කියන වචෙන්ට හිතවිලි ටික දාපුවම පේනවා. අනුශය මේ පැහැදිලිව පේන එකක් ඒක. පස්වෙනි ප්‍රශ්නේ ආශ්‍රය යන්නේ හැඳින්වෙන්නේ අනුශය කෙලෙස්ද? මෙම කරුණු පැහැදිලි කර දෙන මේ යටහත් වෙලා සිටිමි වාසයට නිදුක් ප්‍රශ්නේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ප්‍රශ්නේ මොකද්ද ආශ්‍රව යන්නේ හැදින් වෙන්නේ අනුශය කෙලෙස් නෑ ආශ්‍රව අනුශය දෙකම වැටෙනවා අනුශය කෙලෙස් වලට අනුශය වතෙන් එතෙන්දී ආතේ අනුශය කියන පද දෙකම සඳහන් වෙනවා නමුත් අපි ඒක තාම මේ මේ දේශනා මඩලියේ ටච් කරේ නෑ ඒ ආතේ අනුශය කෙලෙස් කියන මාතෘකාව හාමුදුරනේ මීළඟ ප්‍රශ්නය ඇත්තෙන්ම ලියලා තියෙන ආකාරය හැටියට මම දන්න තේරෙත් මම පුළුවන් තරම් උත්සාහ කරන්න විස්තර කරන්න ගරු ස්වාමින් වහන්සේ ඊයේ දේශනාවේ පැවසූ පරිදි මම තේරුම්ගත් විවිධ තේරුම්ගත් විදිය පහත දක්වමි. එය නිවැරදියි කරුණාවෙන් පහදා දෙන්න. 1. අවස්ථාව ශබ්දය කන අවස්ථාව ශබ්දය කන සෝත විඤ්ඤාණ කියලා වැර බ්‍රැකට් එකක් දාලා ඇරෝ එකක් දාලා කියනවා શબ્දයක් විතරයි. ඒක යටින් ඉලා තියෙනවා එතකොට එතකොට කර්ම නැහැ. දෙක શબ્දය කියලා දාලා ඇරෝ එකක් දාලා දකුණු පැත්තට කුරුල්ලෙක්ගේ කුරුල්ලෙක්ගේ වරහණතුල ඉලා තියෙනවා මේ අවස්ථාවේදී කුරුල්ලා කියන හිතමින් අපි අරගෙන නිමිත්ත අපි අරගෙන නේද? එතකොට කර්ම රැස් වෙනවා නේද? 3 කුරුල්ලා ගිරවෙක් ලස්සනයි කැතයි කියලා ඇරෝ එකක් දාලා කියනවා මෙතන ඇතිවන්නේ අනුනිමිති කියලයි මට තේරුනේ. මේ අවස්ථාවේදී කර්ම රැස් වෙන බව ඇත්තයි කියලා හිතෙනවා. ඊට පස්සේ යටින් ලියලා තියෙනවා රූපය right arrow ඡායාවක් විතරයි කියලා අපිට ගන්න පුළුවන්ද? වරහන් ඇතුලේ අපි දැන් ඉන්න මට්ටමේ වහලා ඊළඟට ගන්ධ ඇරෝ එකක් දාලා ගඳක් ස්ලෑෂ් සුවඳක් විතරයි හඳුන් කෝරු නොවේ. ඊපස්සේ ලියනවා රසය ඇරෝ එකක් දාලා රසයක් විතරයි තිත්ත ඇඹුල් කියලා කරවිල වලින් කර්ම කර්ම ඊපස්සේ කය රයිට් ඇරෝ ස්පර්ශයක් විතරයි පුටුව නොවේ යන වශයෙන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් මේක නිසා තමයි මේ දොඩංගොඩ බදා ගන්න හදනවා. අහුවෙච්ච එකක් අරගෙන යන්න පුළුවන් ඕකේදී. ඔය ගොඩ බදාගත්තොත් වෙන්නේ එකක්වත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා මොකක් කරේ Tamanට වැටෙන එකක් අරගෙන විස්තර කරන්න උත්සාහ කරන ඒතර සබාවට තේරෙනවා. දැන් මේකේ ඔක්කොම තියෙන්න පුළුවන් විකල්ප රාශි ශේරම දාගත්තට පස්සේ අපිට එකකටවත් අවධානය යොමු කරගන්න බෑ. ඒ නිසා ඒකට කියන්නේ දොඩංගොඩ බදා ගන්න. ඒ නිසායි කියන්නේ පවස නිවන දිව බදක් බිඳක් නොවිය ඔබ ඇයි මහා සාගරයක් ඌයි. පුළුවන් ප්‍රමාණය කරන්න ඒකට විතරක් මේ මේ අවධානය යොමු කරන. ඒතර අපිට අමාරුවෙන් පන්න ගන්න පුළුවන්. මේ ලෝකේ තියෙන ඔක්කොම මේකට දාගත්තා වෙයි කියලා කියන්නේ. ඔය එක ඒක හරිම ලුක්‍රටිව්. ඒක හරිම රසගෙන දෙනවා. මේක දැකලා පස්සේ මේකට කොහොමද මේකට කොහොමද මේකට කොහොමද වෙන්නේ මොකද්ද? අවධානය මේ සතිය මොට වෙනවයි කියලා කියන්නේ. සතිය ෂාප් නැතුව යනවා. ඒ නිසා එක වැරකට එකක් අරගෙන ඩීල් කරගෙන යන්න බය වෙන්න එපා. අනික සේරම එකෙන් තේරෙනවා. ඔක්කොම ඇල්ලුවයි කියලා කියන්නේ හොන්තරම පැහැදිලි. තව විදියක තණ්හාවක් කියලා. කාම තණ්හාවක් නෙවෙයි මේ ධර්ම තණ්හාව අරහාණියම කරනවා. ඒ නිසා one thing at a time and that done well. ඒක තමයි ඔකට දෙන්න තියෙන ආන්සර් එක. ඔය හරි වැරදි තෝරන්න ගියොත් වෙන්නේ ඔය තියෙන මනස තවත් අවුල් වෙනවා. අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ඊයේ දේශනාවේ කියෝ යම් කරුණක් තවදුරටත් පැහැදිලි කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි. පළවෙනි එක පේනකොට රයිට් ඇරෝ එකක් දාලා තියෙනවා පේන්නේ ඡායාවක්ද වරාණ ඇතුලේ සතර මහා ධාතුව කියා ගත්තත් ගත්තොත් නිවැරදිද බලනකොට කියලා කියලා right arrow මලක් වරාණ ඊට යටින් වරාණ තුනේ කියලා ඒකේතර අර උත්තරේ තමයි දෙන්න තියෙන ඔක්කොම පොදු බෑ Tamanට වෙච්ච එක කේස් එකක් ගන්න. ඒ කේස් එක නම් අපි ඒක හැන්ඩල් කරමු. එතකොට පුළුවන් වෙයි පස්සට යන්න. එහෙම නැතු මේ සේරම තොගේ දාගත්තොත් වෙන්නේ මොකද්ද? අපිට තියෙන පුංචි දැනුම කොඩිම කියන ක්ෂණ සම්පත්‍ය පන්නගත්තා. ඊට පස්සේ ඉතින් අපිට කෝකටවත් concentrate කරන්න බැරි වෙනවා. නිසා වෙච්ච එකක් ගන්න කේස් එකක්. වෙච්ච එකක් කරන අත්දැකීමක් කරන අපි හැන්ඩල් කරමු. මෙන්න මේකයි වෙන්නේ කියලා. එතකොට නම් ඒකේ කෙලවරකට යන්න පුළුවන්. මේකේ නෑ මේකේ මේ සරුවචන වාසියපත් කරලා නෑ. සරුවචනanse එන පුද්ගලයා බල්ලා ඌට ඕනේ ආන්සර් එක දෙනවා. මේක මේ හතර තියෙන හැම පේනකොට බලනකොට, ඇහෙනකොට අහනකොට කියන හතර ඔය වෙනස ආපු. පේන නෑ නෑ මට එක එක කේස් එකක් ගත්තොත් පුළුවන් ගන්න. ඔය කොහොම කරන්න හදපුවා මේක අභිධර්ම පාඩම්පත්යක් වෙනවා. එහෙම නැත්නම් දහම් පාසලක් වෙනවා. එහෙම නැත්නම් මේ බුද්ධඝම් පාඩම්පත්යක් වෙනවා. අපි ඒක දැනගන්න ප්‍රැග්මැටික් වෙන්න ඕනේ. අපිට බෑ ওই තියරේ කැන්ඩල් කර කර යන්න. තියරේ කොහොනේ? ඒත් ඒක යොදන කේස් එක විතරයි හැන්ඩල් කරන්නේ. නැතුව ගියොත් එහෙම මේ <coughs> සාකච්ඡාවනම ගියනවා. තෝල් ගැතොල්මක් <laughs> මම බැලුවාම මේ ඔඩියන්ස් එකෙක්ව සපෝට් දැන් නෑ සපෝට් එනකොට මේ තෝල්කේ අයියේ බනහන්න ආවෙ නෑ තෝල්කේ අවුල්ම දැන් එක අවස්ථාවක් අපි ගමු දහම් නෑ නෑ නෑ තෝල්කෑට ඕනක වන්නේ කිසිම එහෙම කාටවත් මේ උඩ කිඩි දෙන්න ඕන කමක් නැහැ. අපි වෙලාවත් පැනලා තියෙන විනාඩි 15ක් අඩිපුරක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එවැනි ප්‍රශ්න වලට උනන්දු කරවන්න එපා. අපිට කියලා තියෙන්නේ <laughs> මට මටත් හිතුණා නිකන්. එකමිට හිතුණාක හරියන්නේ නැහැ කියලා. මං කියනවා තමන්ගේ මූල කර්මස්ථානේ විස්තර ටිකක් දීලා කතා කරන්න. නැත්නම් වෙච්ච සිද්ධියක් ගැන කතා කරන්න. එහෙම නැත්නම් මේ අනුන්ගේ හරක් බලනවා වෙනවා. තමන් මේ අතේ සල්ලි වේදම් කරලා රටේ හරක් බැලුවා වෙනවා. අන්තිමට පස්කු රසේ නැහැ. පස්කු රසේ ලැබෙන්න තමන්ට වෙච්ච සිද්ධියක් මේකට කේස් එකක් දාන්න ඕන. එහෙනම් අවසනවද මම නම් නෙවෙයි ලිව්වේ නමුත් මට මේ ධර්මදේශ සම්බන්ධ චූටි ප්‍රශ්නයක් ආවදුනේ. දැන් මට එකපාර කේන්තියක් එනවා. ඒ කියන්නේ ගොඩක් මට තේරෙනවා ගොඩක් ප්‍රමාදයි කියලා. නමුත් මම ඒ වෙලාවයක කේන්තියක් කියලා අඳුරගත්තොත් ආමදුනේ එතන අර කේන්ති හින්දා මම ඇති කරගත්ත අකුසලය එතනින් පහ වෙලා යනවද ආමදුනේ? ඔය එතකොට කේන්තිය නිසා වීතික්‍රමණය වෙන්න තියෙන අවස්ථාවක් අපි බැනගත්තා හෝ ගහගන්න හෝ තියෙන අවස්ථාව පොඩ්ඩක් බ්‍රේක් වෙනවනේ. කිංති කියලා හඳුනා ගැනීම. ඒ නිසා මේක පරිවෘත් ทาน මට්ටමේ අඳුරගත්තොත් වීතික්‍රමණය වෙන්න තියෙන අවස්ථාව කැඩෙනවා. ඔය කේන්තියේ එකම දේ Java කඩා ගන්න එක. ඒ නිසා මේ අවබෝධය ගැම්ම කඩන එකට අතර වෙනවා. එතකොට වෙන්න තියෙන අකුසල් රාශියක් අතුළත. හැබැයි යම් ප්‍රමාණයක් අකුසල් වෙලා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණ එකම නෙවෙයි. ඒක තනකදී නතරුනා. ඒක නිසා ඒක කරගෙන කරගෙන අනිත් දවසේ එච්චරම කේන්තියන් ඉස්සලා මේක නතර වෙන දවසක් දකින්නයි කියලා හිතන්නේ. ආන්න එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඊයේ මට 99ට දත වුණාට පස්සේ දන්නේ. අද 98 දී අහුවෙනවා. නැග්ග මචන් නහුදෙට 99ටම නැග්ගයි කියලා අපි කියන්නේ. 98, 97, 96 කියලා ඔක එන්න පටන් ගන්නවා පල්ලයට. හවුදරෙන් සමහරලාට උදාහරණයක් මට දැන් එනවා කොහෙවත් නැති සිතිවිල්ලක් එක බොහොම අකුසල් සිතක්. ඒ මම හිතලා ගත්තේ ගන්න නෙමෙයි. ඒකක් එනවා මොකක් හරි. මම ආවා කියලා අඳුරගත්තාම ආඳුරනේ එතනත් අකුසලයක් සිද්ධ වෙනවා. ඒ හිතවිල්ල ක්‍රියාත්මක වෙන්න තියෙන එක නතර වෙනවනේ මෙතන දැන්. එහෙම නොවුනනම් ඒ ක්‍රිචවිල්ල දිගේ අපි යනවනේ අන්ධ භූතව. දැන් මේ අඳුර ගන්නවයි කියන එකේ ට්‍රෙන්ඩ් එක කැඩෙනවනේ. ඒකේ ජවයේ කැඩෙනවනේ. දැන් අපි කරාට ෂොට් එකක් දෙනකොට ෂොට් එක හොඳටම ඩෙවලොප් වෙච්ච උනාට පස්සේ ගාඩ් කරන්න අමාරුයි. මුලදීම පොඩ්ඩක් ගාඩ් කරොත් එහෙම සම්පූර්ණ බලය යන්නේ වෙන පැත්තකටනේ. ෂොට් එක නතර කරන්න ඕනේ නැහැ. බලය කැවිකට ජවයි කැවිගෙන ආවට පස්සේ නතර කරන්න බෑ ඒක. නතර වෙන්නේ කැවිගෙන එනකොට පොඩ්ඩක් කාඩ් කරා නම් බලය වැඩ කරනවා යන්න වෙන තැනකටනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියනවා ෂොට් එක නතර කරන්න එපා. ඔබ පමා වෙලා නතර කරන්න හදන රේඩියෝක මුල් හරිය අල්ලන්න බලපන්. අල්ලන්න එනකොට ඉස්සලා ඉස්සලා වෙන්නේ අපිට ගොඩක් පමා වෙලා තේරෙනවා. ඊට පස්සේ මුලට මුලට මුලට මුලට වෙනවා. ඒ සඳහා මේ මිනිස්සෙක් මට ගහන්න මේපා මේ පාඩම ඉගෙන ගන්නද? කවුරුන් මට ගහමින් ඉන්න එපාය නැත්තම් එන්නේ නැහනේ. ඒ නිසා ඉස්සර ගිහිල්ලා අපිට අරියාදුවක් දැන් නැහැ. දැන් අපිට රෝ මැටීරියල් එකක්. රිසර්ච් එකට. තරහව වුණත් අපිට එතකොට රෝ මැටීරියල් එකක් වෙනවා. මොන දේ වුණත් වෙනවා. එතකොට අපි ඒකේ ආකල්පමේ වෙනසක් වෙනවනේ එතන. මේ මේ අතරමැදට ඉන්ටර්ෆියරන්ස් එක නිසා මොමන්ටම් එක කැඩෙනවනේ. ඉතින් ඒ නිසා අපි බලන්නේ අකුසල් නැතිවීම වෙන්නේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි හරහා මෙකැනිකලි වෙන්න තියෙන විචක්‍රමණයට පොඩි නැවත සලකා බැලීමක් ඉදේනවා. මෙන්න මේ වගේ මේ කෙලෙස් වල මේ ජවයේ කැඩීමක් අපි කරන්නේ. ඒකල මුලටම ගියාට පස්සේ නියපොත්තෙන් කඩලා දැමීමක් කරන්න පුළුවන්. ඇත්තටම කඩන්න ඕනෙත් නැහැ. කෙලෙස්ේරි මේක දැනගත්තට පස්සේ ඒක කීකරු වුණාට පස්සේ ඕච්චර විෂ නැහැ ඕකේ. නිකන් හරියට අහිකුන්ටුක වෙලා ගේ ඉන්න නයි වාගේ. දල ගලවලාදී අදට අදට නියමිත ප්‍රශ්න ඉවරයි හන්ද. ඔව් එතකොට අපි දෙකමාර පැනලා විනාඩි 40ක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට අපි නැවත එකතු වෙන්නේ තුනමාරටයි. හොඳයි. 3:35ට අපි එකතු වෙමු. එතකොට අපිට තියෙනවා විනාඩි 45ක් විතර සක්මනක් විනාඩි 55ක් විතර පරියන්කයක්. හොඳයි. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.